ඉස්සෙල්ලා හරි යනවා ඒක. එහෙම සර්. මේක මේකත් බංකුවත් ඉස්සරහට කරනවා. අපි ඉස්සරහට කරනවා. තව තව තව ගන්න හරි. තවත් ඉස්සරහට එනවා ඉස්සරහට මේ ඒකට ඇහිනවත් හොඳයි ඊට පස්සේ ඉඳ නැහැ මොකද පස්සේ නැහැ නැත්තම් මේ සලාට එන්න බෑනේ ඒගොල්ලන් අවසරයි ගෞරවනීය සංඝරත්නයේ අප්පාසික මහතුරු සම්බන්ධ කරන අපි අද ධර්ම සාකච්ඡාවකට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන සුපුරුදු සෙනසුරාදා ධර්ම සාකච්ඡාව. ඉතින් මම පිගිය අප්‍රේල් මැයි මාසේ අවසන් කරාට පස්සේ දැන් මේ වෙඩියට බහින්න හදන්නේ. එතකොට මේ දිනවකවානෝ පටන් ගත්තේ දැන් මොකක්වත් මතක නැහැ මට දැන්. ඒක නිසා අපි කර කර හිටියේ මේ සාමාන්‍ය බල නැහැ. කරන්නේ දසුතර සංගීත සූත්‍රය. ඉතින් අපි එදා නැත කරපු තැනල පටන් අර ගන්නවා. ඊට ඉස්සෙල්ලා අපි පුරුදු පරිදි යෝගාසන සංස්ථාවේ ව්‍යවස්ථාව කියවන්න ඕනේ. ඒකත් නැත කරපු තැන මතක නැහැ. මම හිතා පිළියාගත්තු තොරතුරු ඇති. මෙතන මම සටහන් ලියන පොතක් නැහැ. ඒක આવොත් මට මතක් වෙන්නේ පොත බැලුවොත් තමයි. නැත්තම් මතක නැහැ. ඒක පරණ එක තියන අපස්සේ හොයාගමු. කාගේ ළඟ තියෙන කී පාර නැත කරපේක. මොකද මේ මේ කියවන කට්ටියත් ගිහිල්ලා නේ කොහෙද ගමනක්? සංසත් මාමුගේ තමයි ඉන්නේ. ඉතින් Panda. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශන මොකද්ද ව්‍යවස්ථාවද මොකද්ද කියන්නේ කියලා. යෝගාස්තම කතිකාවද. දෙවෙනි කොටස. දෙවෙනි කොටස. අංක කීයද?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 පිටත ඇතිවන අධිකරණයද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාදා රාජාධිකරණයකට නොයා යුතු ධර්මයේ පිළිබඳ ඌද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතු තීරණයකට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන අනුන් උනුන් වාද විවාද පටලවා නොගත යුතු සෝබන්තේ වංන රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෑමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර විභූෂණාදිය පරිස්කාර භූෂණ පරිස්කාර භූෂණාදිය නොකල යුතුය අත්තකිල මතානු යෝගයට අයත්වන කෂ් කාෂ්ඨවත දුෂ්කරාසානාදිය දුෂ්කරාසනාදිය දුෂ්කර දුෂ්කරාසනාදිය වර්ධනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෝගික ක්‍රම පුරුදු කළ වර්ධන ඇති ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙක්සකින් කඩ නොකළ යුතුය බහැර ගමන් නැවැත්තිය යුතුය බහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු සිතේ පහළ වැටීම් අධ්‍යාත්මක ගුණ సంతානයේ වැටීමටද හේතුවන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු තමා වඩනා කර්මස්ථාන හා රකිනා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යායින්ට මුත් සෙස්සන්ට නොදැනෙන සේ කළ යුතුය න භික්ඛවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදිතබ්බං ඊ වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත් ආදිය මුදලට දීම මුද අරමුදල් පිහිටවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීමාදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බාර නොගත යුතුය. යෝගාශ්‍රමික කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසම යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමණ්‍ය නිකායේ ලේඛකා අධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය.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 මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යනට තුන් යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු මහ තෙරුන් උවත් ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු යෝගාශ්‍රමික කතිකාවත නිමි. එතකොට විනාඩි කිහිපයක් ගත්තේ කතිකාවත සිහිපත් කරගන්න. මාස දෙකකට ඉස්සර තමයි අපි කරලා තියෙන්නේ. අපි අද යනවා ඊගාවට ඒ සංගීත සූත්‍රයේ දුක නිපාතේ ගිය පාර නතර කරලා තියෙන්නේ අඤ්ඤවාදකේ විහෙසකේ ශික්ෂාපදේ ඒ විනය සාකච්ඡා අන්තිමට ඒ විනය සාකච්ඡානේ යෝගාසන සංසර්ධනයේ ආයතන කුසලතාවයේ පරිසම්පාද කුසලතාවයේ දුක නිපාති බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මේ දුක නිපාතයි උලෙන් කියන්නේ යනකො මේ කොහොමද? ආයතන කුසලතාවක පටිච්චසමුපාද කුසලතාවට. මේක තමයි කරන්න තියෙන සාරාංශය. ඒකද කරන්න තියෙන්නේ. කළා තියෙන්නේ. ධාතු කුසලතාවට මානසිකාර කුසලතාවට කරලා තියෙන ඊට ඉස්සර දවසේ. ඊගාට තියෙන්නේ දෙක ආයතන කුසලතාවට පටිච්චසමුපාද කුසලතාවට කරලා තියෙනවා. විසි හය කරලා තියෙන්නේ අප්‍රේල් මැයි නැද්ද එහෙම ගන්න නැද්ද? ඒ ඒ වාකින ඒක නේද ඒවා. තියෙනවා තියෙනවා. ඒ කියවගෙන ගිහිල්ලා ඒ කියවලා ඊගාවෙ කියවන්නේ. ඒ දෙක දුකනේ පැත්තේ අහුවෙනවද ඔය ධාතු කුසලතාච, මනසිකාර කුසලතාච, ආයතන කුසලතාච, පරිසම්පාද කුසලතාච කියන කියවෙනවද? එතන තියෙනවා තමයි. ඒකට පල්ලෙහ මොකක්ද තියෙන්නේ? ධාන කුසල. ධාන කුසල. ඒකත් කළා තියෙන්නේ. නෑ නෑ. නෑ. මම ගියාට පස්සේ කරේ නෑ නෑ සාරා කියවන්න අන්තිමට කියලා තියෙන මොකද්ද අපි කියවලා තියෙන මොකද්ද දාන ආයතන කුසල චාච පටිස්ස සමුපාද කුසලතාච කුසෝ ඊගාවෙක දාන කුසලතාච ඥාන ඥාන ඥාන කුසලතාච අත්තාන කුසලතාච ඒ දෙක ඒ දෙක දක්වා කියවන්න.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 එහි සියල්ලන් විසින් සමග වැගැයිය යුතු. එය දෙවි මිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කතමේ ද්වේ නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භව දිට්ඨිච විභව දිට්ඨිච අහිරිකංච අනෝ අනොත්තප්පංච හිරිත හිරිච ඔත්තප්පංච දේව චස්සතාච දෝව චස්සතාච පාප මිත්තතාච සෝ චස්ස තාච සෝව තස්ස චාත සෝව චස්ස සෝව චස්ස තාච කල්යාණ මිත්ත තාච ආපත්‍ති කුසල තාච ආපත්‍ති උත්තාන කුසල තාච කවර දහම් වූ දෙදෙනෙක්ද යත් නාමයද රූපයද අවිද්‍යාවද භව තෘෂ්ණාවද භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද අහිරිකයද අනොත්තප්පයද හිරියද ඔත්තප්පයද දූච බවද දුර්වච බවද පාප මිත්‍රයා නැති බවද සුවච බවද කල්යාණ මිත්‍රයා නැති බවද ආපත්‍ති කුසලතාව ඇවැද්දාච කුසලතාච ඇවැත් දැනීමද ආපත්‍ති උත්තාන කුසලතාවචද රැත්හින් නැගී සිටීමට දන්නා නුවණද සමාපatti කුසලතාච සමාපatti උට්ටාන කුසලතාච ධාතු කුසලතාච මානසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච තාන කුසලතාච ඥාන කුසලතාච තානද තාන අකුරු කියවන්නකෝ ඨාන කියලා තියෙන කෙනාට. හරි ඒක කියන්නේ අපි කියනවා කියන්න එපා. ඔතේ කියලා තියෙන්නේ. ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච සමාපatti කුසලතාව සමවතුන් දැනීමද සමාපatti උත්ථාන කුසලතාව නෑ ඒක ඔතෙන් නැතර කරන්න එපා දැන් අපි අද අද කියන එකෙන් නැතර කරන්න. ඉදිකට කිව්වොත් පැටලෙනවා. පාලි ටික කියලා සිංහල ටික. ඒ පාලික සිංහලකද කියවන්නේ රයිට් හරි සමාපatti උත්තාන කුසලතාව සමවතෙන් නැගී සිටීමට දන්නා නුවණද ධාතු කුසලතාව ධාතුන් දන්නා කුසලතාව වෙන්නේ කියලා වයන්නේ ඉවරලා තියෙන මේ සිංහලකේ ව කියලා වයන්නේ එහෙමයි ජයන්න වෙනවට ධාතු කුසලතාව ධාතුන් දන්නා නුවණද මනස් මනස්කාර කුසලතාවද ධාතුන් මෙනෙහි කරන්නට දන්නා නුවණද ආයතන කුසලතාව ආයතනයන් දැනීමද ප්‍රත්‍ය සමුප්පාද කුසලතාවද ප්‍රත්‍ය සමුප්පාදය දන්නා නුවණද ස්ථාන කුසලතාවද ස්ථාන දන්නා නුවණද අස්ථාන කුසලතාව අස්ථාන දන්නා නුවණද ඒ වේඨාන කුසලතාච අට්ඨාන කුසලතාච කියන එකත් එක්ක පෙළත් එක ගලපලා බලන්න ඕනේ මොකද්ද මේ කර්මඨාන කියන්නේ ස්ථාවර කරගන්නවා කියන එක. මොකද්ද ස්ථාවර කරගන්නවා කියන එක ඔකේ පැහැදිලි නෑ. මේ ඥාන කියලා තිබ්බනම් අර්ථයක් තියෙනවා. ඥානයන්ගේ ස්ථාවරතාවය කියලා. මේකේ තියෙන්නේ ධාන කුසලතා අනිත් එක මොකක්ද තියෙන්නේ? අට්ඨාන. අට්ඨාන කුසලතා. එතකොට සමාපatti කුසලතාවේ තමයි ඔය කතා කරන්නේ කියලා මම හිතනවා. ඒක ඕකේ නෑ ක්ලූ එකක් පෙන්වන්නේ නෑ. අටුවාවට යන්න නෑ. අටුවාවේ බලන්න නෑ. මේ මට දෙන්න පොත දෙන්න පොඩි අටුවාව තමයි ඔය එහා පැත්තේ ඔය සිංහල එකේ ලියලා තියෙන්නේ. ඒක මේ සමා ධාන වලටද විපස්සනා වලටද කියලා සමාපatti කුසල සමාපatti උත්ථාන කුසලතාච දාද ආයතන කුසල ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච ආයතන කුසලතාවේ ස්ථාන කුසලතාව ස්ථාන දන්නා නුවණද අස්ථාන දන්නා නෝද ඒක හරි පළල් ඒ නිසා කොයි එකද මේකේ මේ ස්ථාන ස්ථාන දෙක දන්නා බවලු මේ ඉංගියක් නැතුව අමාරුයි අල්ලගන්න. එතකොට අසුත්තර සූත්‍රෙත් ඒක නෑ. මේක බලන්න මේ මේ දීර්ඝ දීඝනිකා අටුවා කරගෙන ඉන්න බලන්න. ථාන කුසල ඡාජ අට්ඨාන සතිපට්ඨාන කියනකොට කියන්නේ මේ සතිය කියන එක වෙනම දෙයක්. සතිය ස්ථාවර කරනවා කියන එක තව එකක්. ඒ වගේම මේ ධානයක් කියන එක ධානයකට යනවා කියන එක එකක්. ඊට පස්සේ ඒක කැමැති කාලයක් පවත්වා ගන්න පුළුවන් විදිහට ථාන කියන එක තමයි අදිෂ්ඨාන කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. කැමැති වෙලාවක් එහි වසන්න පුළුවන්. ආයිති මේක සමත විපස්සනා වශයෙන් දෙපැත්තකට වැටෙනවා. අපි මේ සාමාන්‍ය ගුරුරෙක් ඇසුරෙන් ලබන්න පුළුවන් වෙන්නේ එතෙන්ද ගිහිල්ලා ඇසුරු කිරීමේ දක්ෂකම විතරයි ගුරුවරයා ඇති කරලා දෙන්නේ. ඊට පස්සේ ශිෂ්‍යයා පැත්තකට ගිහිල්ලා භාවනා කරලා කරලා කරලා කැමැති තාක්කල් එහි ඉන්න පුළුවන් ගතිය හදා ගන්න ඕනේ. ඒක භාවනාවත් එක්කම දාන කුසලතාවේ දිනු කරනට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සිල්පද තුන නැත්නම් සීල ශික්ෂා තුන තමයි යෝගාචර දැනගන්න. භාවනා මධ්‍යස්ථානකින් දෙන්නේ මේක කරන්න පුළුවන් බැරි බව අඳුනලා දෙන එක විතරයි. ඒ දෙන දෙයට අනුව වචනයයි ක්‍රියාවයි ජීවන රටාවයි සකස් කරලා කැමැති වෙලාවක යන්න කැමැති වෙලාවක එකකින් එන්න පුළුවන්කම හදාගන්න ගොඩක් කල් යනවා. කරන්න බෑ ඒක. ගියෝ මෙහෙවිල ටිකක් භාවනා කරනවා ආයෙ ඉතල ගියාට පස්සේ ආයෙ හොදනවා. සම්පූර්ණ කක්කා. ඊට පස්සේ ආයෙ එවිල්ලා කියනවා රි වැඩේ නෙවුනේ ගෙදර ගියා කක්ක ගාගත්තා කරගන්න දෙයක් නැහැ කියනවා. ඒ කියන්නේ ගියාට පස්සේ හිතන්නේ මේ ගේ මෙහෙන් ගිත්ති ගිනිච්ච මේ ආభాෂය ලබා ගන්න කතාව පරිස්සම් කරගන්න. ඒක නැත්තම් වටමල්ලේ කට ඇරියා වගේ ඔය කියවන්න පටන් ගන්නවා. ලොකු සංසය කියනවා භාවනා කරන කට්ටිය වරද්ද ගන්නෙම කියාපාන්න කියලා. මම මේ භාවනා කරනවා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා කියාපාන්න යනවා. කියාපාන්න ගිය ගමන් මේ කාම ලෝකේ වගේ කාමලෝකේ වුණත් උනත් මස් දැල්ලක් කරන පියාකුස්සේ කාදර පැනපු ගමන් අනිත් පියාකුස්ස සේරපට කරනවා. අරුවක් කනවා මස් කැල්ලක් කනවා. මස් කැල්ල තියෙනකන් එළවනවා. ඒ වගේ තමයි තමයි මොකේක හරි විශේෂත්වයකටපත් වෙන කියලා කියන්නේ කියන්නේ මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා ගහනවා වට කරනවා. ගුණයක් ඇති කරන ගුණේ වසංගකගෙන ඉන්න එකයි තියෙන්නේ ගුණයක් නෑ වාගේ. ඒ වසංගක නිකන් ඉන්නවත් නෙවෙයි. ඒක ස්ථාවර කරගන්න. ස්ථාවර කරගැනීමේ ඥානෙ අතින් අන්තිමම දුර්ලභයද සමාධිය. හම්බ කරන්න දැනගත්තාට අද එක එකටවත් තේරෙන්නේ සල්ලි වේදම් කරන්න. මේකත් සංගසේ පළවෙනි කොටස මම දෙවෙනි එක හොයාගෙන ඉන්නවා සර්. ඔබගේ අන්තිමේ කැත්තේ සල්ලි හම්බ කරන්න අද විතර දන්න කාලයක් ලෝකේ ඇත්තෙම නැහැ. හැබැයි එක එකටවත් එක එකට එක එක එක එකට වේදම් කරන්න පුළුවන්. වේදම් කරන්න ගියාම ණයටත් අරගෙන වේදම් කරන්නේ අද අද ඇත්තටම ණයට ජීවත් වෙන්නේ. ලොක්ක ඔක්කොම ජීවත් වෙන්නේ ණයට. ඉතින් ඒ නිසා ඒ අයට කිසිම වගතුවක් නැහැ. නිකන් හරියට ගලක වැපුරුවා වගේ. සත්‍යයක් හම්බ කරන එක නෙමෙයි ප්‍රශ්නේ. හම්බ කරන එක නෙමෙයි ප්‍රශ්නේ වීදම් කරන එක. වීදම් කරන්න ගියාම අපි මේ අනික් කට්ටිය කරන්නේ කොහොමද? ඇඩ්වර්ටයිස්මන්ට් මොනවද තියෙන්නේ? කඩේ මොනවද තියෙන්නේ කියන බල්ල මිසක් ප්‍රයෝජනෙ සලකලා නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අද ඇත්තටම භාවනා කරනවා. අපි භාවනා මධ්‍යස්ථානට ගියාම තෑහෙන පිරිසක් ඉන්නවා. තෑහෙන මට්ටමකට ඇවිල්ලා. ඒ ගෙදර ගියාට පස්සේ අර සාමාන්‍ය භාවනා නොකරන අය කරන තකතිරු කන් ටික සේරම කරනවා. එකිනෙකට ඒ භාවනාවට ගැළපෙන ජීවන රටාව, කතා රටාව සහ ක්‍රියාකාරකම් ටික හදාගන්න බෑ. මොකද වට වෙලා ඉන්නේ අසත්පුරුෂයෝනේ, බාලයෝනේ. ඒගොල්ලෝ දෙන්න ලනු කනවා. ඒ නිසා මේ දැනුමක් ගුණවත් භාවයක් ඒකට කියනවා භව සම්පatti කර භාවයක් තේරුණාට පස්සේ නැවතත් ගිහිල්ලා එහෙම ගුණයක් භව සම්පත්තියක් නැති කෙනෙක් එක ජීවත් වෙනකොට තමයි අර තමන් ලබාගත්තේ සම්පත්තිය ආරක්ෂා කිරීමේ ගුණය නැති අයට යන්නේ තමන්ට ඉන්නේ. Taman ගිහිල්ලා ඒගොල්ලෝ කරන දේවල් කරන්න ගිහිල්ලා ආපහු සැරයක් අර ඔක්කොම හොද පාළුවට ලකුණාව මේ භාවනා වඩපේ කරාට නොවඩපේ කරාට වැඩි පශ්චාත්තාප ඇති වෙනවා. තීරෙන්නේ නැතුව යනවා මොකද උනේ කියලා. තිබුණටත් ඉතින් කඩනවා ඒක. ඉතින් ඒ නිසා ඒකට ගැළපෙන අර ශික්ෂා තුන ශික්ෂා තුනේ සීල ශික්ෂාවේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා අනවශ්‍ය කතා වලට යන්න එපා. කර්මාන්තයක් කරන්ඩ බඩ රසාව. යැපෙන්න. එහෙම නැත්තම් කියනවනම් කියනවා ප්‍රයෝජනෙ දහලකල. නිකන් මේ රට්ටුන්ට ඕනවට ලොකු ලොකු රසාවල් කරන්න ගිහිල්ලා අනා ගන්නවා. එහෙම නැත්තම් ලොකු ලොකු මේ කෑම ආහාර හොයන්න ගියොත් අනා ගන්නවා. ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි බෝධි බෝධි සම්භාරවලත් ඔය සරුවච්චන් වහන්සේට නියත විවරණ ලැබුණට පස්සේ උන්වහන්සේ ඇසෙන්නේ බොහෝම තලසුණා කෙනෙක් විදියට. ලැබිච්ච දේ අරසා කරගන්න ඕනේ. අරසකිරුවේ නැත්තම් ලැබුණාට වැඩක් නැහැ. එහෙනම් කියනවා මේ ආයතන කතාව තියෙනවා දැන් කරන පංචතන්ත්‍රයේද කොහොද කියලා. ඒ මිනිස්සු දුප්පත්. ඉතින් දෙවි කෙනෙක් කියනවා යද්දිලා යද්දිලා යද්දිලා මට දෙන්නයි කියලා. ඉතින් මිනිස්සු දෙයියෝ කියනවා බල දුන්නොත් පරිසම් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කියනවා මොකක්වත් නැති මට ප්‍රශ්නයක් නැහැ. දුන්නොත් පරිසම් කරගන්නම් කියලා. ඊට පස්සේ අද්ද ගල්ලන්නේ කියලා. ඒකල කියනවා මම ඔබේ අත රත්තරන් දානවා. ඒක ගැලක් හරි වැටුනොත් අඟුරු වෙනවා. අල්ලන්න පුළුවන් හරිය නතර කරපන්. ඒක දාගෙන දාගෙන නාරුවට හිතන තව එක කෑල්ලක්. තව එක කෑල්ලක් කියන තෘස්කාර එකක් වටනවා බිමට. වෙනකොට පස්සේ අතේ තියෙන ඔක්කොම අඟුරු වෙනවා. ඉවරයි. දෙයියෝ කියන තිය උඹ ප්‍රමාණය දන්නේ නැත්නම් දෝතට අල්ලන ප්‍රමාණය වැඩිපුර අල්ලන්න කියවම වැටෙනවා. අද මිනිස්සුන්ට ලාභ සත්කාර නිසා සංඥා වැටලා තියෙන හැටි. අයසාද අනවශ්‍ය විදියට පහසුකම් දුන්නාම මේ යම් සල්ලි පාවිච්චි කරන්න බැරි මිනිස්සු වැටෙන හැටි ලක්ෂේ පාව ලක්ෂේ රුපියල් ලක්ෂේ සූප් එක දිච්ච ඔක්කොම පිළිබඳ සර්වේ එකක් කරලා තියෙනවා. සේරම තිබුණාට වැඩි වැටිලා. මිලියනේ හම්බෙච්ච මිනිසුන්ට කරපු සර්වේ එකක් කරලා තියෙනවා. දන්නේ මිනිහෙකුට රුපියල් මිලියනයක් දෙනවා. ඉවරයි. තිබුණ ටිකක් ඉවරයි. ඒ නිසා කියනවා මේ පැල වලට වතුර දානකොට අවුව වෙලා අය දවල් මත් දාන්නේ වතුර දාන්න එපා ගහ මැරෙනවා. ගහට වතුර දාන්න හැඳ වුණාට පස්සේ ගහට දරන්න පුළුවන් වෙලාවේ. ඉතින් අද කරන්නේ මේ බටහිර ආර්ථික ක්‍රමයන් සල්ලි පාවිච්චි කරන දන්නේ නැති මිනිහට ගොඩක් සල්ලි දෙනවා. විනාසයි. දරුවොත් විනාසයි, අප්පාගේ බෝතලෙත් විනාසයි, මිනිසුන්ගෙත් විනාසයි. ඒකට කියන්නේ පාරිභෝගිකත්වය කියලා. මේ කියන්නේ ආධ්‍යාත්මික පාරිභෝගිකත්වය. භාවනා කරනකොට පුදුමයි මේ මිනිස්සු මෙච්චර මේ අනාගන්නේ කියලා. අනාගාමි වෙන්න භාවනා කරන්නේ. භාවනා කරගන්න කරගන්න එක ගිහිලා කක්කමයි ගාගන්නේ. කැට පිටින් ගා ගන්න. ඇවිල්ලා කියන බලන්නකෝ ස්වාමීන් වහන්සේ හිතීමකටත් වැඩිය ප්‍රශ්න මාර බලවේග භාවනා කරන්නේ. මාර බලවේග නේ තක తీරුකක්. ඨාන කුසලතාවය දන්නේ. මේක ලියලා තියෙන්නේ යාතත්ත පඤ්ඤා පජානනා එවං උත්තා ද්වාදස පච්චාකාරං ගහදී වශයෙන් පවත්තා පඤ්ඤා ආඨාන කුසලතාති යේ යේ ධම්මා යේසං යේසං ධම්මාන හේතුපච්ච උප්පාදා තන්තං දානಂತಿ යා තත්ත ඥානතා පඤ්ඤා ඥාන ඥානතා ති එවං උත්තේ චක්කුංච වත්තුං කତ୍වා රූපාරම්මණං කତ୍වා උපන්නස චක්කු විඥානස චක්කු රූපං ථානං චේව කාරණං ചാති එවං ථාන පරිච්ඡින්න සමත්තා පඤ්ඤා අටාන කුසලාදී යේ යේ ධම්මා යේසං යේසං ධම්මාන න හේතුන පච්චයා uppādāya tantaṃ atthānanti යා තත්ත පඤ්ඤා පජානතාති එවං උත්ථා චක්කුං වත්තුං කତ୍වා රූපාරම්මණං කତ୍වා චක්කුය සෝත විඥානාදීනි උපජ්ජති තස්මාතාන තස්මාතේසං නඨාණං නකාරණಂತಿ එවං අට්ඨාන පරිච්ඡින්න සමත්තතා පඤ්ඤාචේ පඤ්ඤා ධාන කුසලතා අට්ඨාන කුසලතා කියලා කියන්නේ ඒ ඒ දේවල්ට පදනම් වෙන ස්ථාන අත්ථාන කියලා කියන්නේ පදනම් නොවන දේවල් අතර පටලවා ගන්න එක අට්ඨාන කුසලතාවේ ඨාන කුසලතාවේ කියලා කියන්නේ හරියට බණවල තියෙන කරුණු කාරණා ගලපලා තේරුම් ගන්නකොට මේ දේ වෙන්නම් මේ ප්‍රතිඵලය මේ තියෙන මේ දේ මේ දේ ලබන්න මේ මේ දේවල් අනවශ්‍ය දේවල් ගාව ගත්ත ගමන් ඉතින් ඉතින් අනා ගන්න. ඉතින් ඒක ආධ්‍යාත්මික වශයෙන් බැලුවොත් අපි හතිපාසගෙන <coughs> කියනකොට විශේෂයෙන්ම කැපීට පැණි පැප්පි පිනිච්ච දේ තමයි ලංකාවේ ඉන සිංහල බෞද්ධයා මේ ඒකායනෝ අහම් බික්කවේ මග්ගෝ කියන එක පිළිගන්නේ සතිය සියලු දේටම මුල කියලා සරුවචනාංශ කියන එක පිළිගන්නේ ඒ පන්ති වලට නානා ධර්ම භවනවා. දානා භවනා කරනවා. නානා පූජාවල් දෙනවා. නානා දෙවිවරු දානවා. ඒකායනෝ අහම් බික්කවේ මග්ගෝ කිව්වම හ්ම් එහෙම එකක් තියෙනවා පොතේ. එක්කෙකුටවත් මතක නැහැ. එක්කෙකුටවත් හතිය දන්නේ කාට මතකත් නැහැ නොදන්නේ කාට මතකත් නැහැ. මොන විදියෙන්වත් කිව්වොත් මේ සියලු ප්‍රශ්න වලට උත්තරය මෙතනයි තියෙන්නේ නහයට කියලා නහයට ටිකක් තියෙනවා. අරකයට ටිකක් තියෙනවා මේකයට තියෙනවා කියලා උස්ස උස්ස බලනවා ගිහිල්ලා තියෙන තැන. ඉතින් මේක තේරුම් අරගත්තට පස්සේ මේ එකම මාර්ගයේ බුද්ධහමේ හැම දෙයකම එකම උත්තරේ තියෙන සතිපට්ඨාන කියලා බුදුහාමරෝ මෙච්චර ලස්සන කියලා තියෙද්දී තේරුම් කරලා දෙන්න බැරිම කට්ටිය තමයි මේ සම්ප්‍රදාන කුල බෞද්ධය. ථාන කුසලතාවේ දන්නේ. ඉතින් හිතනවා මේ සතිපට්ඨානේ වඩන්න මේ මේ දේවල් තියෙන්න ඕන කියලා ඔන්න වෙන මොකද්ද කතාවක් කියනවා. ඉතින් ඔය සතිපට්ඨානේ නැත්තම් සතියෙන් ඔච්චරම දේවල් කරන්න පුළුවන්ද කියලා පොත් පෙරලා පෙන්නන්න හදනවා. ඉතින් මේ අවුරුදු 30ක් කරලා මම මේ කියන්නේ මහාන කමේ ඉඳලා අවුරුදු 40ක් කරලා තියෙනවා. ගිහි මහානකම් දෙකම ඇතුළේ වෙන මොනක්වත් මම කරලා නැහැ. මම කරලා තියෙන්නේ පුළු පුළුවන් වෙලාවේ ලදලද වෙලාවේ සතියෙන් වැඩ කරනවා. ඒ නැත්තම් දන්නවා මට තරම් වෙලා නැහැ. මම කරලා වැඩේ ගැළපිලා නැහැ. මගේ මට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ප්‍රශ්න තියෙන සතියන විකම. කවුරක්වත් පිළිගන්නේ නැහැ. ඉතින් ඒක පෙන්වන්නම ඒක පෙන්වන්නට પરම්පරා කීයක් කතා කරන්න වෙයිද දන්නේ නැහැ. ඊට තමතරව කියනවා දැන් මේ ඉන්න પરම්පරාවේ බා කියලා දෙන්න බෑ මේකද නැති 2500 අපි ඉන්නේ. දහු නැති වෙන කාලේ. ඒ නිසා ඔය ලබන බුද්ධ ශාසනයට දාලා පස්සේ ගහමු කියන එක තමයි හුඟ දෙනෙක්ගේ කතාව තියෙන්නේ. මොකද කියලා දුන්නොත් මේක මේකම දෙයයි තියෙන්නේ මේ සතිපට්ඨානේ ඒකේ ඔය කිල්ලන ඔක්කොම හම්බෙනවා කියලා. පොඩි ළමයි පිළිගන්නවා. මුස්ලිම් මිනිස්සු කතා දෙකක් නැහැ පිළිගන්නවා. කතෝලිකයෝ පිළිගන්නවා. Hindu කට්ටිය පොඩ්ඩක් තතනනවා බෞද්ධයා කොහොමඩක්වත් පිළිගන්නේ නැහැ. බෞද්ධ කෙනෙක් ඕක කියනවා නම් ඉතින් ඇයි මෙච්චර මේ මේ තියේදී ඇයි ඉතින් අපිට මේ කියලා වෙලා තියෙන්නේ කියලා ඉතින් කරන්නේ නැහැ නේ. කරන්නේ නැහෙනේ. එකෙක්වත් කරන්නේ නැහැ. කරන කෙනා සතිය කරනවා සතිය මේ අග බිසවට තියන්නේ දෙවෙනි බිසවට නැත්නම් තුන්වෙනි බිසවට තමයි අන්තපුරේ ඉන්නවා. සතිය ඉන්නවා. හිටියට අග්‍රමහීතිකාව නෙයි. ඉතින් තාන කුසලතාවේ දන්නේ නැත්නම් අපිට නානා දෙවිවරු පිටිපස්සේ යන්න වෙනවා. නානා දේශපාලනඥ පිටිපස්සේ යන්න වෙනවා. නානා නිලධාරි පස්සේ යන්න වෙනවා. නානා විභාග කරන්න වෙනවා. ඒ කොයි එක කෙරුවත් මේ දේ විතරේ අරසාව දෙන්නේ ඉතින් ඒක මතක් කරලා දෙනවා කිව්වහම අපි ඇත්තටම ඒකාතකින් සතුටු වෙන්න ඕනේ මේ මහසි සායද මේක අවුරුදු 50කට කලින් කියලා තිබ්බා. අචාන්චා කට්ට ගෙවෙනකන් කිව්වා තායිලන්තේ. ඊට පස්සේ මේ ලංකාවෙත් අපි ලොකු සාහනයන්සලා දැන් නම් මතකම නෑ කාටවත්. සංස්ථාවේ කාටවත් මතක නෑ. මේක තමයි නිසනවනේ දීපු පණිවිඩය කියලා. දැන් ඔක්කොම මකලා වෙන මූණත් ආඩුවක් දාගෙන දඟනවා. ඉතින් ඒ මොකද ඊට ඊට විශේෂයෙන්ම බෞද්ධ නායකයෝ මේක මකාගෙන යන වැඩ දැනගෙන නම් නෙවෙයි කරන්නේ. මකාගෙන යන විවිධාකාර ක්‍රම උගන්වන්න පටන් අරගත්ත බුද්ධ ධර්ම කියන්නේ මේකයි කියලා. ඒ වගේම කතෝලික ආගමට වැඩි ඉස්සරහින් ඉන්න ඕනේ කියලා කතෝලික ආගමේම වලිග හොල්ලන්න පටන් අරගත්තා. මුස්ලිම් ආගමේ දේවල්, Hindu ආගමේ දේවල්. අර අපිට තියෙන අනන්‍යතාවය නෑ. ඒක මේ වාසි අපි පටන් ගත්ත වැඩ නෙවෙයි මේක. මේ නැති 2500 දීම අවුරුදු 50කට ඉස්සලා පටන් ගන්න තියෙනවා. පටන් අරගත්තට ඒක නැගිටලා තියාගෙන ඉන්න තියෙන කරදරේ මේ මූණු දිහා බලනකොට තේරෙනවා. මේ පිළිගන්නේ නැති කවුරුවක්වත් නැහැ. ඒකකටවත් කරන්න බෑ. මෙතන නැගිටලා ගියම රිලව් කලිසංගන් දෙන්න කතා කරපු කතාව තමයි තියෙන්නේ. ඔක්ක ඉන්නකොට නම් කියනවා ගියක් හදාගමු කොහොම බෑ අපිට බෑ. අහිනවා ඌ හරියන්නේ. අපි කට්ටිය ඉස්සරහ ගියක් අතපය අතරම වැඩ කරන්න පුළුවන් නේ අපිට. අදමු අප්පා කියන්නේ. ඉතින් ඒකේ කියනවා මම පරාලගේ ඉන්නවා මේ වගේ අර වැස්ස පායපුවන් චී කිව්වහම හතර නඩේ හතර කට්ටිය ගිහිල්ලා අනිත් දවසේ වැස්ස දවසේ තමයි එකතු වෙන්නේ. හරිම ලස්සනයි. මේ මගේ කතාව අර්ථාන කුසලතාවයට මම දෙන අර්ථකථනය. යමකට ප්‍රධාන ආසන්න කාරණාව බුදුහාමුදුරු ලස්සනට කියලා තියේදී ඒක තබා වටපිට අත ගන්න හැටි. මේ වගේ තැනකදී අපි ඒකවත් හිත යොදන එක ලොකුම ලොකු පෙරලියක්. ලොකු ජයග්‍රහණයක් එමු කියන්න පුළුවන් පරිසරයක් ඇති කරලා තිබෙන එක. අපි නම් නෙවෙයි ඇති කරේ. අපිට තියෙන ඒක ඍජු කරගෙන යනවා නම් ওই ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න සේරම අයින් වෙනවා. කිසි බාධාවක් නැහැ මේ ගමන යන්න. කතෝලිකටත් බාධාවක් නැහැ. ඒක නිසා ඨානකුස ඒතියෙදී මේ මේ නියම රත්තරන් තියේදී වෙන වෙන දේවල් පිටිපස්සේ යන එකත් අපරාධයක්. ඒක ලොකු සාංශේ කියනවා ඉන්න කාලේ ඔය කහමසු කෙනෙක් අපවත් වෙලා විශාලයට ආදාන උත්සවය කරා. මෙහෙන් ගියේ නෑ කවුරක්වත්. කැපකාරෙක් ගියා. ගිහිල්ලා එළ රෑ 10යි ආදානවසල ඉවරනකොට ඇවිල්ලා කොටත් මේ මිනිස්සේ යන්න ඉස්සලා ආව ලොකු සාංශේ වන්දනා කරලා අහම්බෙන් වගේ මමයි ලොකු සාංශේ කතා කර කර ඉන්නේ. මේ මම මෙතෙන් බාන කරලා යන ගමන. ඒ හාමුදුරුවෝ මිනිස්සේ ඇවිල්ලා ආදානවසේ විස්තර කිව්වා. පුදුම තැනකක් ස්වාමීන් වහන්සේ කතා කරලා ඉවර කරන්න බැරි තරම් මේ. ස්තුති. හෙලිකොප්ටරෙන් ඇවිල්ලා මල් දැම්මේ. පුදුම විචිත්‍රයි. ලොකු සාංශේ හොඳයි හොඳයි හොඳයි කියලා. ඉතින් රැ වුණාට පස්සේ මන්ට යන්නකෝ කියලා පිටත් කරලා කියනවා. ඉතින් සාරුවත්යන් වහන්සේ වගේ අනන්ත ගුණසහිත උත්මේ තියෙද්දි මේ සෙලෙක්ක මිනිස්සුන්ට සලකන එකත් බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් කිව්වා. ගුණ නැති මිනිස්සුන්ට සලකන එක අනන්ත ගුණ ඇති සරුවත්යන් වහන්සේට කරන නිග්‍රහයක්. ගුණ තියෙන්නේ ඕනතරම් පූජාවල් ලබන සුදුසෙක් ඉන්නවා. මේ පුල් පිටි වලට ගැඹලි මේ ගැරන්ටි කැපිලිටි කටුවට මොනවට මේ පවඩායි බොන් කියන්නේ. අට්ඨාන කුසලතාවයි. අට්ඨාන කුසලතායි. දවසක් මේ සංස්ථාව අනුගෙන කපවත් වුණා. අපත් ලේලා විනීසානිකව වරින් ලබන ජීයන්න අපි යනවා මේ මම යන්නේ නැහැ කියලා. ඕජින් තෝමි මැරෙන්නේ නැති જાතිය මම මැරෙන්නෙත් නැහැ යන්නෙත් නැහැ. මලකොල්ල නෑ මක් නෑ අපි ගා. ඉන්නකොට කියලා පුළුවන් උපත්තාන කරන මැරෙන පස්සේ මොකද වෙන්නේ? නෑ බං ඔබ දන්නේ මේ මේමයි මේ මේමයි මේ මේමයි කියලා. ඊට පස්සේ මම කව අහවලා ගැන කතා කරන්න ඔය. අහවලා ගැන මට ලොකු සාන්ති කිව්වේ මෙච්චරයි. ලොකු සංසි මට දුන්නා මේක පොඩි කැලිටියක් ඉදලා පාර්සලයක් අදලා මේක ආවලාට රෙජිස්ටර් කරලා නම් කරන්නයි කියලා යවන්න කියලා. දැන් මම ඉඳගෙන කැලිටික තියහන් ලස්සන කාඩ්බෝඩ් එකේ පැක් කරනවා ලොක්ක පුතු ඉඳගෙන මට කියනවා ලොකු සංසි මේ නම වැරදි අදහසක් ගන්න එපා. ලොකු හම්තුරු ඉන්න කාලෙත් මේ ආහුරන් සලකුවයි කියලා වැරදි අදහසක් ගන්න මොකද සලකන්නේ ගුණේට නෙවෙයි කිව්වා. මටත් යම් යම් දේවල් දීලා තියෙන නිසා මට නොකිය කිව්වා ගුණේ නෑ කියලා මෙයා ගාව. මම ඉතින් විනේසාන්තර කිව්වා සාහන මෙන්න ලොක්කා දීපු 17 ගේ. විනේසාන්තර ලොක්ක යනකොට පිටියට දාලා ලොක් කරලා ගිහිල්ලා තියෙන බලව. ඒක ෆුල් අරස්සාවක් දීලා අපි පෙට්ටියට දාලා ලොක් කරලා තියලා ගිහිල්ලා තියෙනවා. අපිට කාටවත් යන්න ඕන ගමන් නැහැ එක එක පස්සේ. අපිට හොඳ බඩු පෙන්නලා දීලා තියෙනවා. හොඳ දේ මේකයි කියලා කියලා දීලා තියෙනවා. ඒ වගේ වටේ ඉන්න කට්ටිය ඒක තියේදී මේ নানা ආකාර ප්‍රකාර පිස්සු විකලිනවා. ඉතින් අපි නොවෙනකොට ඒගොල්ලෝ හිතන මේ මේ নানা ආකාර පිසු කෙන්නේ නැගේ ಗುಣ දන්නේ නැතුව කියලා. නෑ ಗುಣ දන්නවා. ඒව ಗುಣ නෙමෙයි නුගුණ. ලෝසාති ඉන්න කාලේ පෙන්නලා දීලා තිබ්බා මේව කරන්න එපා. මෙන්න කරන කෙරුවාවල් මෙන්න දිනු වෙන හැටි වැටෙන හැටි. මේ හින්දා <laughs> කාමරු කෙනෙක් ඒ වගේ 60 වෙනි උපන්දිනේට විශාල 69ක් ගෙනලා අට පිළිතර හටයි පින්කවම්. ඉතින් ආගන්තුක ආවසාන්තන වන්දනා කරන එක තමයි කරන්නට අවශ්‍යයි. මං ආවල් පින්කමට යන්න ආසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. කියලා ගිහිල්ලා නැගිටිනවද කිව්වා ගියාට කමක් නැහැ එන්න එපා. මම අතන පඩිපෙළ නගිනවා. මොකුත් නැහැ දීවාම ටොක්ක හුජ්ජ වෙන්න අනින්නේ. උතට රත්තරන් මුද්ද මෙතන දීවාම හොල්ලේ සම්පූර්ණ නම්බුකාර විදිහට කියේ බොහොම හොඳයි. පින්කම් වලට ගියාට කමන්නේ ආපහු නාවට කමන්නේ නැහැ. එතකොටයි මේ ආමුරන්න තේරුනේ කාටද වඳින්නේ කියලා. පිනුව පෙනුමට මංවත් අයියේ වගේවත් අයියෙන් කතා කරන්නේ ගියාට කමන්නේ ආපහු නාවට කමක් නැහැ කිව්වා. එච්චරයි. ආයෙ එන්න දෙන්නේ නැහැ නිසන් වනේට. වැරද්දක් කළා නෙමෙයි. මේ අනවශ්‍ය පිංකම් වලට සම්බන්ධ වෙන එක. පිංකම් කියන්නේ නරක දේවල් නෑ. පිංකම් කියන්නේ නරක දේවල් නෑ. හට අවුරුදු 60 සම්පූර්ණ වෙලා වස්ම මම හිතන්නේ 30 ගන්න. ඇත්තටම කියනවා ඉතින් උත්සව කරන්න වටිනවා මොකද? වටන දෙන්නේ. මේ භාවනාවක් තියෙදි මොන පිංකන්ද? ඒ ඌ අද කියා ගන්න බෑ. හරි අපේ පණ්ඩිසාංශය ගල්දුවේ ප්‍රසිද්ධ උනේ තෑග්ගට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල කියන ආටිකල් එකකින්. ඊටසේ 50 ගණන් වල. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ විශාල ව්‍යාපාරයක් පටන් ගන්න හදනකොට වෙසක් උත්සවය කියලා බලනකොට බණ අහන්න කවුරක්වත් නැහැ. ලෝකස එතකොට ඒ පණ්ඩිසාංශය හරි දක්ෂයි බණ වලට. කියලා ගෙන්න ගත්තේ. බලනකොට ඒ යආගන්න ඉල ගන්න තරක් නැති නාකි ටිකයි ටෝච් කියන බැරි වෙච්ච කට්ටිය ඉන්නවනේ. වන්දනාවෙන් පස්සේ ගෙදර යගන්න විදියක් නැතුව ඒ කට්ටිය ඉන්න පන්සල එකතු වෙලා. දැන් බණ අහනවා. පන්සලේ බණ ලියලා අන්තිමට කිව්වා ඒ වෙනකොට කට්ටිය පුළු පුළුවන් කට්ටිය වෙසක් බලන්න ගිහිල්ලා. තොරන් නොයි ඔලිවකෝ නටනවා යට සැකිලි නටනවා බලන්න ගිහිල්ලා. බණ අහන්න කවුරක්වත් නැහැ. පස්සේ ලියුමක් ලිව්වා. තෑග්ගට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල කියලා. පස්සේ දින වෙන පත්‍රයේ බෞද්ධාංශ එක්කන ඇවිල්ලා පළ කරා. දැන් ගල්දුවේ වෙසක් තොරන් ගහනවා. ගල්දුවේ ඇතුලේ මට හිතෙනවා පත්‍රිකා ටිකක් 1000ක් විතර ගෙනියලා තොරණයට තියලා තියන්නේ. මෙන්න ගල්දුවේ ලොකු සාහන්සේ දිනු වෙනකොට කියපු වචන දැන් කෙරෙන්නේ මොකද්ද කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අස්ථාන කුසලතාවය සහ ඨාන කුසලතාවය කියලා කියන්නේ අපි විහි අර මනමේ කුමාරය කරපු විදිහට වැද්දාට කඩුව දීලා මස්සද්දට දෙනවා වැද්දාට වැද්දාට කඩුව දීලා රාජකුමාරට බැඳපු රාජකුමාරට කපුව දෙනවා. අපරාධයක්. අපරාධයක් දිය යුතු හරි වැටහිත දෙයට නොදන්නවනම් නිකන් හිටපන්. ඒක වෙනම දෙයක්. නොහඹුනා දෙයකට කඩුව දීලා හොබිනා දෙයට මේ කොපුව දෙන එක ඉතින් ආසේවනාච බාලන්න තමයි. ඒක මම කෙලින්ම ගියන්න යෝජන චෝදනා කරනවා. ගියෝ කෙලින්ම කරන්නේ මම මේක දන්නවා මේකයි කල යුත්තේ කියලා. ඒ වෙනත් ගොඩ ඉඳගෙන පීනට් ගන්න ඉගෙන ගන්න කට්ටියනේ. මම ඒකෙන් කියන්නේ මේ පැවිදි වෙච්ච ඔක්කොම මේක හරියට දැනගෙන ඒ කරලෙන් බහලා ඉන්නවා කියලා. ඊට වැඩිය නරක ආදර්ශයක් තියෙනවා. ඊට වැඩි නරක ආදර්ශයක් තියෙන සංඝයාගේ. නමුත් කම්පැනි එකක් තියෙන අපේ. අඩු ගන්න ඉසබාලා ඉන්නවනේ. අඩු ගන්න දුපුරු ගඳගෙන ඉන්නවනේ. ඒ අඩු ගන්න කියනවනේ අපි පැවිදිුනේ මහා මේ භාවනා කරන්න කියලා කරන්නේ නම් ඒක නෙවෙයි. කරන්නේ නම් වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් සංඝයාගේ එහෙම නැත්නම් ගිහියෝ ටික සලකනවා කොච්චර කරත් ඔය ආම්දෝ හැංගිලා හරි භාවනා කරන්න ඇති කියලා. පෙනුනේ නටනවා පේනවා. ඉතින් ඒක නිසා ගිහියන් කියලා ගන්න දෙයක් නැහැ. ගණ්ඩම දෙයක් නැහැ. මොකද අර සුමානික සරයක් ඇවිල්ලා නැත්නම් සුමානක් වෙනසලා භාවනා කරනකොට නොතේරෙනව නෙවෙයි. කියන කතාවෙන් තේරෙනවා ටක් ගන්නකොට තේරෙනවා කියලා. හැබැයි ඒකට අර තාන කුසලතාවය දන්න ඒකට ගැළපෙන්න පතිරූපදේශ වාසියත් පුබ්බේචක මේ සත්පුරුෂ සංසේවනය ධම්මාන ධම්මෘතිය දවත් කරන්න බෑ. එළියේ ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම පිස්සු පියාට. ඒවට ගියාට පස්සේ ඔළුව ක්‍රේල් වෙනවා. කොණ්ඩේ නෙමෙයි. ඉතින් ඒ වුණාට පස්සේ සෝරි කියලා හිතන අර ගහ කාඹෝ ගිනවන්සෙන්ට පටලවිල නෑ උන් ඉන්නේ ඒකමනේ අර මේක දන්න මනුස්සයාට අට්ඨාන කුසලතාවේ තේිනවා. මේ අදාළ දේ මේ 230 කරන්ට් එකට ප්ලග් කරන්න තියදී 120ට ප්ලග් කරුවට කමන්නේ නැහැ. 120 230ට ප්ලග් කරුවොත් පිච්චෙනවා. එහෙනම් 3 pin plug එකයි 2 pin plug එකයි කියලා 2 AC DC කරන්ට් වල හරියට ප්ලග් එකට ප්ලග් කරන්නේ. අපි නැහැ. අපි ටක් ගාලා ගියම ප්ලග් කරලා බලනකොට වැඩි ඉවරයි. ඒ නිසා අද විතර මෙච්චර බණ හෙන මෙච්චර බණ දන්න මෙච්චරම ධර්මානුදාන ප්‍රතිපත්තියේ නොයදෙන යුගයක් ඇත්ත නැහැ. ඒක පිළිබඳව කාටවත් කියන්න ඕන නැහැ. ඒ කට්ටියගේ බඩදවිල්ලෙන්ම තේරෙනවා. ඊපස්සේ ඉන්නේ කරගන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද ඉතින් අර ඒ ඒ පරිසරයට වැටිලා. ඒක හදාගන්නවා කියන එකත් ඔය හිතන තරම් ලේසි නැහැ. ඒ හිතන තරම් ලේසි නැති එකේ බරපතල පැත්ත තියෙන කාන්තාපක්ෂයට. කාන්තාපක්ෂයට මේක හොඳටම තේරෙනවා. කරගන්න දෙයක් නැහැ. යන්න තැනක් නැහැ. ඔබට මේ මට බයිනෝ බහන්ත මෙච්චර සැට බණ කියන අපිට ඉන්න දණක් හදලා දෙන්නේ නැහැ කිය. ඉතින් හදලා දුන්නත් රණ්ඩු කරගන්න. දුන්නට පස්සේ ඒව ඇතුලේ අලි රණ්ඩු. ඒ නිසා ඒ ඇත්තන්ට හොඳටම තේරෙනවා මේ පවුල් කනවා කිව්වහම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අය අපායක් ගිහිලා කරන්න දෙයක් නැහැ සමහර මේකෙදි කනවා. ඉතින් ওই කිව්වට කොහෙද ගිහිල්ලා ඉන්නේ කොහෙද අපිට බණක් භාවනා කරන්න ඉන්න තැනක් නැහැ කියලා. දැන් නැතිකම නෙවෙයි ගියාට පස්සේ මේ අයිතිවාසිකම් නෙවෙයි තනිස් දෙක තෙමෙන්නේ නැති පැත්ත කරලා දෙන මල උලව්වක් කාලා භාවනා කරපියා. කරන්නේ. ඒ වෙනකොට අරක දන්නවද මේක දන්නවද අර සාතිකේ තියනවද මේ සුසුකම තියනවද කියලා නටනකොට අර පැවිදින එකේ තියෙන මේ උදේකලාව විවේකයට නෙමෙයි තනිය යන්නේ. ඒ නිසා මේ බොහෝම සරලව කියන්න බලන්න. වැඩේ සරල නිසා නෙවෙයි. යම් වෙලාවක Tamante මේ භාවනාවක සතිපට්ඨානේ භාවනාවේ පිහිටීම සතිය පිහිටීම හිටියනම් ඒකට සුදුසු පරිසරය ලබා දීමට කියන අනුග්‍රහය කියලා. එහෙම නැතු ඕන පරිසරයක උඹට හැදෙනවා හැදියන් කියලා එහෙම හැදෙන්න බෑ. භාවනාවේ මුල් ප්‍රදේශයේ අර පරිසරය දෙන්න ඕනේ. ඒකට සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ. සාමාන්‍ය බුද්ධිය නැත්තම් ඒක වැටෙනවා මේ ප්‍රතිરૂප දේශ වාසේ නෑ. සුදුසු පරිසරේ නෑ. එහෙනම් කරන්න බෑ. දැන් බුද්ධෝත්පාද කාලේ තියෙනවායි කියලා කියන්නේ සුදු පරිසරයේ තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, සද්ධර්ම ශ්‍රවණයේ තියෙනවා කියන්නේ දුර්ලභ දේවල්. ඉතින් ඒකට අනුව ජීවත් වෙන්නේ නැත්නම් ධර්මයට ඒ ටික කරලා දෙන්න බෑ. සාමාන්‍ය බුද්ධියෙන් අපි ධර්මයට කළ යුතු අනුග්‍රහ දැනගෙන ඒ දේවල් අපි කරලා දෙන්නේ නැතුව ධර්මයෙන් කරන්න තියෙන වැඩ මේ පරිසරය ලබා ගැනීම මිස පරිසර ලබා නොදීමෙන් ලැබෙන ගොරෝසු වැඩ ධර්මයෙන් කරන්නේ නැහැ. ඒතර ධර්මයට වැඩ කරගන්න යන්න බැරි වෙනවා. ආන්න ඒකට කියනවා අට්ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච කියලා. මේකේ දීලා තියෙන ප ဋ ාණේ කියලා තියෙන සූවිසි ප්‍රත්‍යයෙන් අල්ලලා දීලා තියෙන හරි ඈතට ගෙනියලා තියෙනවා. නමුත් භාවනා කරන අයට මම කියන එක ටිකක් කැපිපේනවා විපස්සනා කරන අයට තේරෙනවා මේ ලෝකයේත් එක්ක ඉඳලා ගණයා කරේ බැඳලා කුලයා කරේ බැඳලා මේ වැඩේ කරන්න බෑ. ගණයාගෙන් වෙන් වෙලා කුලයාගෙන් වෙන් වෙලා කරන්නත් බෑ. ඒ නිසා මේගොල්ලෝ තියාගෙන ඉන්නවනේ සිව්පසේට. දායකයෝ ඉන්න ඕනේ සිව්පතේ. ඒ දායකෝට මේ ගිහියන්ද මේ ස්වාමි වෙන්න දෙන්න නරකයි. ඒගොල්ලෝ සිව්පසේ සැලයක් දීපු තේ අපි ආදර්ශයක් තියාගෙන යන්න ඕනේ. යන්න බැරි මොකද ඔක්කොමලා දෙන්නේ වැරදි ආදර්ශයක්. ඒ රවුම ගහලා එනකොට ආපත්‍යක් දේශනා කරන්න හම්බු කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. වෙන මොකක්වත් තියා. මෙහෙම ආපත්‍ය දේශනා කරන්න ඕනේ කිව්වට මොකද්ද කියලා අහනවනේ. දන්නේ නැහැ. කියලා දෙන්න ඕනේ ලියලා එක දවසක් ලියලා දෙන්න ගියා මටත් අරදුනා. ඒ මිස කරකෝල ඇතරියා වගේ නේ ඔය ලියලා දීලා පුරුදුත් නැහැ. මේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ පිනක් කරලා නැහැ කරන්නෙත් නැහැ. මේ මොකක්ද ඒ කියන්නේ අහලා නම් තියෙනවා. මේ මේ වස්පවර්ණ දවසේ කරනවලු. ඒක එකක් තියෙනවා. දන්නේ වෙන ඕන දෙයක් කියන්න දෙන්නම්. ඒක ඇර වෙන ඕන දෙයක් ඔබ වහන්සේට මොනවද ඕන දෙන්නම්. මම දන්නේ අපි දන්න ඔබ වහන්සේ වාව තියනවා කියලා කියලා දෙන්නේ කියලා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා ඉතින් කොහෙද මේ යන්නේ කියලා. يعني පරිසරයක් කියන්නේ මේ සතිය පිහිටව ගන්න පරිසරයක් නෙවෙයි තියෙන්නේ. සතිපට්ඨාන පරිසරයක් නෙවෙයි තියෙන්නේ. මොකද්දෝ හදලා තියෙනවා. තව හදනවා. ඒ හදාගෙන කිසි තැනක මේක නැහැ. ඒක තියෙන්නේ කැලේනේ. ඒක තියෙන ගහක් යටනේ. ඒක තියෙන ශුන්‍යagaraනේ. හදන්නේ මොනවද? හදන්නේ ඊට වෙනස් දෙයක් නේ. ආන්නේ දෙක අතර වෙනස බලනකොට අද මේ තියෙන නව තාක්ෂණයේ අරේ මේ අනුව අපි කොහෙද යන්නේ? ඒක නෙවෙයි මේ මේ අටුවාවේ පෙන්වන්න හදන්නේ මේ හේතු ප්‍රත්‍ය දෙක. අරක තමයි අරකමයි. ඒකමයි කියන්නේ. Tamante ගැළපෙන තැන හදාගන්න එක Tamanta කරගන්න ඕනේ. එහෙම නැත්නම් ධර්ම වලට බෑ Tamanta ඒ දේවල් ලබලා දෙන්න. සත්පුරුෂය ගාව තියන්න එපා. අසත්පුරුෂ සත්පුරුෂනේ අසත්පුරුෂය ගාව තියන්න එපා. සත්පුරුෂ වෙන තැන යන්න. ප්‍රතිරූප නොවන තැනක ඉන්න එපා. ප්‍රතිරූප දේශික වාසය කරන්න. ඉතින් ඒ සඳහා අප කැප වෙලා වැඩ කරනවා නම් අපිට ධර්මයේ සියුම් කටයුතු ටික වෙනවා. එහෙම නැත්නම් ප ဋ ාණේ නේ. සතිපට්ඨානය කියලා කියන්නේ සති ඨාන. ප ဋ ාණ කියලා පොතකුත් තියෙනවා. අපි ධර්මයේ ප ဋ ාණ සම්බන්ධතාව විශ්ය අතර පෙන්වන එක ලොකුවට කතා කරනවා. කතා කරාට ඒකෙන් වෙලා තියෙන අර බුද්ධ දේශනා තියෙන ව්‍යවහාරාර්ථය දාර්ශනික අර්ථයකට ගිහිල්ලා දාලා. එතකොට මිනිසුන්ට ඒක තේරුම් ගන්නම කල්යනා. සතිපට්ඨානෙ පෙන්වන බුරුම කට්ටිය කියලා කියන්නේ උක්ඛණ්ඩිත්ව පග්ගන්තිත්ව පත්තරිත්ව පවත්තති තු ඨා පා ප ဋ ාණ කියන්නේ පයන්න විතරක් විස්තර කරනවා එළලා හොඳට පැතිරෙන විදියට තාහුර වෙන විදියට ඨාණයට පයන්නක් එකතු කරලා ප ဋ ාණ කරලා කියන්නේ තියෙනවා ප්‍රතිෂ්ඨාවක් ප්‍රතිෂ්ඨාව කියනවා දැන් සිංහලේ තියෙන එක දුරට තාහුරු කරගන්න හරියට කටුමැටි පිටියකට කුහුල්ල ගුලියකින් තමල ගාවගේ තක් කාලා අල්ලන්න ඕන. ආයෙක ගැලවිලා වැටෙනවා සතිපට්ඨානෙ හිටින්නේ නැහැ. ඉතින් මේ පරිසරය ලැබලා දෙන එකේදී කට්ටියත් එක කරන්නත් බෑ. ඔය ළඟ ඉන්න අපි ඔක්කොම ඔක්කොම මේ මේ අපි ඇතුළු කරන්නේ ගෙවල් දොරවල ඉඳද්දී මේ යම දූතයෝ යම රජුලන්ගේ ගෝලියෝ අදින්නේ මොකක් ආවට අදින්නේ මොකක් ආවට ඒ වෙනුවට වැඩි හොඳ පැත්තකටලා ඉන්නේ ඉන්න බෑ ඉන්දියාම මේගොල්ලෝ කොක්ක දාලා කියන උඹට පුළුවන් නම් භාවනා කරපන් යකෝ ගෙන්දකම් පොළවේ පුළුවන් නම් කරපන් යකෝ කොඩි ගහයට කියලා අපිට නිකන් සත්තම් දාන්නේ. ඒක කරන්න පුළුවන් කාලයක් ගියාට පස්සේ. ඒක තමයි ඨාන කුසලතාවේ අඨාන කුසලතාවේ තේරුම. ඒ කියන්නේ අසුරු කළ යුතු අය කවුද? අසුරු නොකළ යුතු අය කවුද? අසුරු කළ යුතු අය පුළුවන් තරම් අසුරෙන් අයින් වෙන්න ආදිනවා. අසුරු නොකළ යුතු අය කොටු කරන්න හදනවා අපි රහු බඳිනවා. එතකොට මේ දෙක අතරේ ක්‍රියා කරනක අඩු ගන්න පැවිදිලා අවුරුදු 10ක් පැත්තකටලා ඉන්නේ කියලා කියනවා මේක තීරුම් ගන්න. ඇසුරු කළ යුත්ත නොකළ යුත්ත කරන්න වැඩිමාල් ස්වාමීන් වහන්සේලා කොච්චර පරිස්සම් වෙනවද කියලා. මේ අනන්ලෝමික ගී සංසර්ගයේ ඇති වෙන විදිහට කටයුතු කෙරුවොත් සිවුර හිටින්නෙත් නැහැ. ධර්මයේ හිටින්නෙත් නැහැ. විනය හිටින්නෙත් නැහැ. ගියන්න ඕනේ පහින පහින්න ගෙනියන්න පුරුදු වෙන්න පුළුවන්. කරන්නේ. ඔය අඹගාත්‍ය හාමුදුරුවෝ රාමඤ්ඤනිකාය ඇති කරන මුල්ලි චාම්දුරුවෝ ට බලංගක හාමු පන්සලක් පූජා කළා තියෙනවා. ඉතින් මේ හාමුදුරු ඉතර ප්‍රසිද්ධක් නෑ මම හිතන්නේ ඒක. හැබැයි හොඳ උගතක්. එතකොට මේ හාමු ඇවිල්ලි වල කියලා තියෙනවා හාමුදුරනේ මේ අපේ ළමයිට කියනවා මෙතෙන්ද ඒ ළමයින්ට පාලි මොනවද තව භාෂාවල් වගේ උගන්වන්න කියලා. ඒ හාමුදුරුවෝ තිබුව කරන්න ගියා කරදරයි මහත්තයා. මට ඒක කරන්න බෑ කියලා. මම ආවේකට නෙවෙයි මම එන පිටිපස්සට නිහඬව සිකවල මේ ඔබ වහන්සේ ඔක්කොම සිව්පස්සේ ඔක්කොම දීලෙවලා මේ මේ වැඩේ කරන්න බැද්ද. ඊට පස්සේ ආම්සෝගේ තමයි මම මේ ගන්දරුවන්ට භාෂාව උගන්වන්න නෙමෙයි පැවිදුනේ මහත්තයෝ කිව්වලු. හාමු මහත්තයා. ඒ නැති යන තැනක් බලාගන්න ඉකවලු හාමු. පාත්‍රය ගත්තලු ගියාලු. කවුරු හරි උදව්වක් කෙරුවොත් ඒකට ආයෙ බලාපොරොත්තු වෙනවා. ඒකට කතා කරලා කියන්න ඕනේ මේ සිවුරු දාන්න ඉස්සෙල්ලා උඹලත් එක්ක කරන්න වෙනව නෑ අපේ. සිවුරු දැම්මට පස්සේ ඇවිල්ලා අපිට සැලසුම් හදන්න එන්න එපා. උඹලා කණ්ඩ බොණ්ඩ දෙන එක වෙනම දෙයක්. ඒක බුදුහාමරණ කඩ සැලකිල්ල. අවිත් එකෙන් කොටහක් ණයට කාලා ජීවත් වෙනවා. හැබැයි පහින්දින්න නම් බෑ. උඹලට ඕන පහින්දින්න නම් බෑ. ඉතින් මේ සංස්ථා අපේක පටන් ගන්න ගිහිල්ලා දෙපලක ඉන්න තැනක් නැහැ සංඝයාට පස්සේ මේ කොහොම කටුමැටි පිටි වලින් කුඩු කුඩාරම් 10ක් හදලා හාමුදුරු 19ක් නතර කරලා තිබිලා තියෙන්නේ වේලෙන්ඩ ඉසල්ලා. කටුමැටි වේලෙන්ඩ වෙලා නැහැ උපසම්පදා කරන්න වෙලා තියෙනවා. ඒක කරලා ඉවරලා පස්සේ ඒගොල්ල කියලා තියෙනවා මෙච්චර මහන්සිලා ගම්මු. මෙහෙම කරා දැන් ගම්මුගේ මේ සාංගික දාන වලට එන්න ඕන. මෙච්චර කරලා දීපු කට්ටියගේ. ඒ උදාන්ති අර 10 දෙනත් අරගෙන අකුලවගෙන ගිහිල්ලා තිනවා යන්න. ඕගොල්ලන් ස්ථාන වල තියාගන්න අපි මේ පටන් ගන්න හදන වැඩේ ඕකට නෙමෙයි පටන් ගත්තේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා හිතලා තියෙන අනිවාර්යම සලකන්න එපා. දැන් මේ විදියට මේ කටුමැටි වේලෙන් ඉස්සලා ගෙවල් හදලා දීච්ච මිනිස්සු කිව්වනම් මේව හලකන්න එපායි කියලා. දුසංශේ කල්දී පන්සංශේ කතා කරලා ඒ වගේ මුල් මුල් වෙච්ච ඒවා. දෙකක් තුනක් අතහැරලා තමයි කියලා දීලා තියෙන්නේ මේ සංඝයා වටනෝ ගෙවල් වලට වැඩිය. ඔයාලා ගෙවල් හදාගනින්න. ඒක ප්‍රශ්නයක් නෑ අවශ්‍යයි. ගෙවල් අවශ්‍යයි. නමුත් මේ දෙන ආදර්ශය හොඳ නෑ. ඉතින් ඒක තමයි මේ වස්තුව නැතිකම නෙමෙයි දුප්පත් වෙන්න හේතුව. වස්තු ඕන තරම් අපිට තියෙන හැටි හොඳටම වැඩි. අපේ දෙමාපියන්ත් එක්ක බලනකොට අපිට ඒක පාවිච්චි කරගන්න තේරෙන්නේ. ඒක තව තව දුර්ලභ වෙනවා. මේ ප්‍රත්‍ය වැඩි වෙනකොට ප්‍රත්‍ය වැඩි වෙනකොට දෙමාපිය ගුරුවරු අතර සම්බන්ධතාවයේ ගෝලියෝ සහ ගුරුවරු අතර සම්බන්ධතාවයේ පැවිද්ද සහ සංඝයා අතර සම්බන්ධතාවයේ රජුරෝ සහ රටේ අතර සම්බන්ධතාවය සේරම අද අවුල් වෙලා තියෙනවා මොනකින්වත් නෙමෙයි මේ ප්‍රත්‍ය ඒකෙමයි මනින්න හදන. තවදුරටත් එතෙන් යන්න හදන. ඒකට ඨාන කුසලතාවය නැති වෙනවා. ඒ වෙනකොට අට්ඨාන කුසලතාවයක් වෙනවා හැම කෙනාම හිතනවා අතමිට කාසිය බණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිවි ලෝකෙම වවන්නම් කියලා කොහින් හරි සල්ලි ටිකක් හොයාගත්තා නම් මට සීල අධිකාරී ශක්තිය එනවා. ඒකට ඕන කෙනෙක් ඉංජුජු කෙනෙකුට එනවනේ. ඒ නිසා බල්ලෝ මරලාට ගන්න සල්ලි හම්බ කරන යුගයක් තියෙනවා. ඒකට තමයි ඔය ඨාන කුසල අට්ඨාන කුසල කියන එක දන්නවනම් අපි මේ මේ ගීකයක් අතහැරී කොච්චර දේවල් අතහැරලාද? දැන් ඊට පස්සේ දැන් මේ මොකාටද අඬන්නේ? වත්තර වත්තර තියලා අස්තර දතනීවන්න හදන්නේ මේ පොඩි දේවල් වලට මොකටේ? ඒ නයි නිවන්න ගත්ත ගමන් නයි කියනවා පෙනපොබ්බන්න. ඉතින් ආචාර්ය මොන දෝන කරන්න කියන්න මම ඕන දෙයක් කියලා දෙන්න. අර මේ කියන එනකොට ඊමණුසාර හිතනවා යකෝ මේක මේ දින දෙක යුගයට දාගෙන දෙනවනේ. ඒ නිසා ඉතින් ගියේ කියලා කරගත්තාම ඔක්කොම හරි කියලා. ඔක්කොම හරි හැබැයි. <laughs> ඔක්කොම හරි. විවේකේ නැතිව. ඒ නැත්තම් මේ පිරිච්ච ගතිය හිතේ සාසන සම්පත්තිය නැති වෙනවා. ඒකට පුදුමාකාර පෞරුෂත්වයක් තියෙන්න බෑ. මේ දේවල් ලැබලා ඒව හරියට යොදවලා කිසි කෙනෙකුට අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්න. ප්‍රත්‍යයට අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්න. මේ ධාන කුසලතාවය කියලා කියන්නේ සිංහලෙන් සාමාන්‍ය කියනවා උදකලාවයි විවේකයයි විශ්‍රාමයයි. අට්ඨාන කුසලතාව කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක. ඉතින් ඒක අතහැරලා මේකට එනවා කියන්නේ නිවන් දැක්කට පස්සේනේ පුළුවන්නේ. අපිට රාහුල හම්සෝ කියනවා මහත්යෝ පැවිදි වෙන්න නම් රහත් වෙලා ඉන්න ඕනේ කියලා. පැවිද්ද හරියට කරන්න නම් රහත් වෙලා ඉන්න ඕනේ. පැවිදිලා රහත් වෙන එක නෙවෙයි තියෙන්නේ. රහත් වුණාට පස්සේ තමයි පැවිද්දක් හරියට කරන්න පුළුවන් වෙන්නේ. පැවිද්ද කරන්න මේ රහත් වෙලාම ඉන්න ඕනේ නැතුව කරන්න බෑ. පේනවනේ මේ වෙන දේවල් කවුද අහුවෙන්නේ නැත්තේ. මේ ලාභ සත්කාර වලට. ඒවට අහු නොවි මේක කරන්න රහත් වෙලා ඉන්න ඕනේ කියලා ඒ ශාංශ මේ මේ ආප්තෝපදේශයකට කියනවා. ශාංශ රහත් වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ පැවිදිින්නේ මම යන කාලේ මම යනවා ඒ දවස්වල හම්බෙන්න. ඒකට කියනවා මේ මේ මහානකම කිව්වත් මහානකම වුණත් හරියට කරන් රහත් වෙලා ඉන්න ඕනේ කියලා. නැත්නම් රාජරාජ ඇමතිවරු ඇවිල්ලා ප්‍රහපු ගම මොකද අහුවෙන්නේ නැත්තේ. අනිවාර්යයෙන් මේගොල්ලෝ දානවා කොක්ක දාන්න ඕන තැන දානවා. දාපු ගමන් ඉවරයි. ඉතින් ඒක නිසා ඒවට ඒව දැනගෙන තියන්න බුදුහාමුදුරුවෝ මේක ඇත්තම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කියන්නේ. සංගීතය කියලා කියන්නේ බුදුහාමර හැමතරම දේශනා කරපු දේවල් සංගීතයට සමෝහික එකතුලා සජ්ජායනා කරන්න මේ වගේ සාකච්ඡාවට ගන්න කියලා. උන්වහන්සේ අපත් වෙන ඉස්සෙල්ලා ලියලා තියෙනවා. මේක දැනගෙන මේකට අහු වෙන්න පුළුවන් නිසා. නමුත් ඒක නෙවෙයි වෙන්නේ නම්. වෙන්නේ නම් යන්නේම අදින්නේම ලාභ සත්කාරයටමයි. ඒක දිහා බලනකොට දැන් ඒ සමහර පැතිවල ඒව එකක් සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයවත් නැහැ. හවච්චා කරන වාතාවරණ තිබුණත් මිනිස්සු උඩුබිම බලනවා මෙහෙම දෙයක් අහලවත් නැහැ නේ අපි මේ බුද්ධහම කියලා හිතාන තියෙන්නේ මොකද්ද මේ මේ විවේකයක් හුදකලාවක් නෙවෙයිනේ කතාවේ තියෙන්නේ කොහෙන්ද මේවා එන්නේ කියලා ඉතින් ඒ පැත්තෙන් බලනකොට හැම සූත්‍රෙම තියෙනවා ඒ දෘෂ්ටි කෝණයෙන් බලනම ඒ දෘෂ්ටි කෝණය නෙවෙයිනේ කියන්නේ බණ කියනකොටත් කියන්නේ මේ මිනිස්සු කෑකෝ සංගහන බණනේ එතකොට අර විවේක වෙන පැත්තට බණ කියන කතාවක් නැති වෙනවා නමුත් මම පැහැදිලිව කියනවා මේ නරක එහෙම නැත්නම් ආදීනාව පැත්ත ඔච්චර වුණාට මම අවුරුදු 10ක් ගිහිව ඉඳලා තියෙනවා ඔය කතාව දැනගෙන. දැන් මේ ගහතුරුමට පටන් ගන්නකොටම කියලා දැනගෙන කිසිම බාධාවක් ආවේ නැහැ මට. හොඳටම තරුණ වයසේ, බඳින වයසේ, හොඳ රස්සාවක් කරන වයසේ හැම පැත්තටම හැකියාවල් තියෙන වයසේ තියෙන වෙලාවේදී හොඳට තේරෙනවා තමන්ගේ ප්‍රතිපත්තිය හරියට කරන්න ඕන මේකයි කියලා දන්නවනම් ඔය කවුරු මොන පද ගැහුවා නටන්න ඕන කමක් නැහැ. තමන් ඒ පාරේ යනකොට එන්නෙත් නැහැ කවුරුත් මේ වචන දෙකයි කියන්න ඕනේ දෙක කියනවා. කිව්වට පස්සේ එන්නේ නැහැ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ මැස්සෙක් වහන්නේ. පලාදගෙන <laughs> උන අතන ඉඳලා කතා කරන්න මට එලිපත් වෙලා දීපුවාම පල්ලේ වතුර ටැංකිය ගාවට විශ්වෙන්ට ගහනවා. එතනින් යට ගමනේ. එච්චරයි. මේ අපි මේ හදාගත්ත භාවනා මේ පැවිද්ද තොපේ වෝල්ට නෑ. අපේ අනේ බාල ළමන්නේ අනේ පින් පවු නොකරන්නේ අපේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ. මේ අහිංසකව අපි ආවිල පැත්තකටලා ඉන්න එකට එන්න එපා ආරාමයේ වල්ලන්න. ඒ හොඳට මතක තියාගන්න මම දැන් වෙන තැනකට ඇත්තට කියන්නත් බෑද මේවා. මේ නිසන්න වගේ වෙතන කියලා කියනවා මිසක් ආ. වෙන තැනක කියන්න බෑ. මොකද හැම තැනම තියෙන්නේ වට කරලා අනිත් පැතේ. ඒකට වේදිකාවක් නැහැ. මම කියන්නේ ඒ අවුරුදු 8 9 මම හොඳටම කරුවා. දක්ෂකම කියන්නේ පාත්තදා බලන්න මට්ටමේ. ඒකට මට තේරෙනවා මහාන වුණත් කරතයි කියලා. ඒ විදිහ වුණත් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකටම මෙහි පරිසරය ලැබුණා. ඒ දෙක කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම කරන කෙනෙකුට වෙන පරිසරයක් හම්බුනා ඌ ඒකට කාගෙන යනවා. මේකට ඇවිල්ලා තව ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවා නම් එයා සිවුරු ඇරලා යනවා. මේ දෙකම හරියනවා කියන එක කුසලතාවයක්. එහෙම නැත්නම් අපේ පොටෙන්ෂල් එකක්. ඒකට කියනවා විභව ශක්තියක් තියෙනවා අපි ගාව. ඒකට කියනවා භව ශක්තිය කියලා කියන භව අපේ භව පෙරකල පින කියලා තියෙන ඔක්කොගෙම තියෙනවා. එක්කෙක් ගෙවත් නැත්තේ. මේ වැරදි පාරේ යන සංඝයා කෙනෙකුට කතා කරලා කිව්වොත් පිළිගන්නවා. හැබැයි ඒකට හරියට ආදර්ශයක් දීලා කියන මෙන්න මේ ටිකයි කරන්න තියෙන්නේ කියලා. ඒක තමයි ලොකු සාංශලට වඳින්න වටින්නේ. මොකද ඒව නැති පරිසරයක හදලා දුන්නා. පුදුම පරිසරයක් හදලා තිබ්බා මේකේ. මේ කරගෙන යන්න පුළුවන් පරිසරයක්. ඉතින් ඒක ලොකු සාංශක සංස්ථාව කරගන්න බැරි වුණා. සංස්ථාවට ලොකු සාංශ කියන්නේ අහන්න නැතුව ගියා. දැන්ටත් නෑ සංස්ථාවේ ලොකු සාංශ පිළිබඳව සැලකිල්ල. ඒ මොකද ඒක කැලේ පැත්තට හැරෙන්නේ කියන්නේ විවේකයේ පැත්තට නේ. ගෝසාව පැත්තට නෙමෙයි. ඒකට ඨාන කුසලතාවයෙන් තමයි කතා කරන්නේ. මම ඒ අතින් බලනකොට ලොකු සාන්තික හොඳ ආදර්ශයක් කියලා මට කියන්න බෑ. මොකද මාත් සමාජලාට ওই බාහිර හැටලා කටයුතු කරන වෙලාවල් තියෙනවනේ. ඉතින් ඒතර මටත් චෝදනා කරනවා මේ නිසන් වලට ගැලපෙන්නේ නැති වැඩ කරන්නේ මම පුළුවන් තරම් බලනවා කාටවත් බාධා වෙන්නේ නැතුව විදිහට මගේ වැඩේ මම කරනවා මගේ පරිශ්‍රණය. දිගට කරන ගමන් ඒ Tamange අර මූලික පෝජාව ලැබෙන පරිසරය කඩා ගන්න නැතුව කටයුතු කරලා මෙහෙත් මේ වේකයට තියෙන සම්බන්ධය තියාන කටයුතු කරන්න බැරි කමක් නැහැ. ඒක වෙයි ඔක්කොටම කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නය. නමුත් ඉල්ලා හිටින්නේ දැනගන්න ඕනේ සතිය දැනගත්තට සතිපට්ඨානෙ නොදැනගන්න ඉඩ තියෙනවා. සතිය දැනගත්තට සතිපට්ඨානෙ දන්නේ නැහැ. ඉතින් ඒක මේ කාන්තාර වැවෙන ගස්කොළන් මේ නිවර්තන කලාපයේ වර්ෂා කලාපේ වැවෙන්නේ නැහැ. වර්ෂා කලාපේ වැවෙන ගස්කොළන් කාන්තාරේ වැවෙන්නේ නැහැ. පවන්න බෑ. අන්නේ දේ දැනගෙන ඒ පරිසරයට ගැළපෙන විදිහට කටයුතු කරන්න ඉගෙන ගන්න ඔය පුද්ගලයෙක් වශයෙන් නම් තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන. හරිම අමාරුයි කියලා දෙන්නේ. ඇමරිකාදී මිනිස්සු නිතරම කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ අමුම අමු ඇමරිකන් කාලේ මේ මොකද්ද යහපත් ජීවන රටාව කියන්නේ? මොකද්ද සහ මේ යහ ජීවනය කියන්නේ? සම්මා ආජීවය කියන්නේ? පින්නන්ට ආදර්ශයක් නැහැ. ඇමරිකාව පැත්තේ මෙන්න මෙහෙමයි කරන්න ඕන කියලා පෙන්වන්නවත් ආදර්ශයක් නැහැ. මම කව පුළුවන් නම් මෙහෙට එන්න. ඇවිල්ලා ඉඳලා බලන්න එහෙම පුළුවන් පර බව පේන්න තියෙනවා කියලා හිතෙනවලු. ඒකට පුළුවන් නම් කියලා දෙන්න කියලා. ඉතින් මම කිව්වා මම උත්සාහ කරන්න හරි අමාරුයි කියන්නේ. පොඩි ළමයි ඉන්න කොහොමඩක්වත් කරන්න බෑ. යන හොඳට භාවනා කරන වැඩි හිටියෝ අහනවා මොකද්ද මේ යාපදි මම ඉඳලා ඉන්න පොඩ්ඩක් බොනවලු. ඊට අපි ඒකේ ස්වභාවය. අර මෛත්‍රී කියන එක නෝ මේ විල්සන් සකෝද ඔයාට හොඳ ලස්සන ජීවිතයක් ගත කරන්න ඕන වෙලාවක එන්න මයි ළඟ බොණ්ඩ තියෙනවා ඒක. හොඳ සීරියස් හොඳට භාවනා කරන මිනිස්සෙක් මේ කියන්නේ. බඩු තියෙනවා ඉතින් ඒ මේ කොහොමද මෙහි ජීවත් වෙන්නේ ව නැතුව. මොකක්ද එතකොට වහන්සලා මේ ජීවන රටාව කියලා කියන්නේ ඒක වැරදි බව පිටන්නවා. ඉතින් මම මේ වගේ තැනට ඇවිල්ලා ඉන්නේ කියලා ඉතින් එන්න ඉන්න පුළුවන් වේද කියන්න බෑ. පින්නන්න පුළුවන්. ඔය ටික තමයි මට හිතුනේ මේ. හැබැයි මම දන්නවා ෂුවර් ඔය මං කියපු කතාව මේ අටුවාවේ තියෙන අර්ථකථනය දෙන කෙනෙකුට එච්චරම ප්‍රියමනාප වෙන එකක් නැහැ. ඒගොල්ලෝ අර්ථකථන දෙන්නේ මේ හේතුපත්‍ය ආරමණපත්‍යෝ කියන විදිහට අවිජ්ජාව නිසා සංස්කාර ඇති වෙනවා සංස්කාර නිසා විඥානය ඇති වෙනවා කියන එකයි ඔය කියන්න හදන්නේ. ඒක නෙවෙයි කියන්න තියෙන්නේ සත්‍ය කරගත්ත සතිය වැඩෙන්න නම් සතියේ සුසු පරිසරය ඕනේ පරිසරය දෙන එක සතිය දන්නේ නැහැ. සතිය වඩන එක අදින්න ඕනේ. කුලකාන්තාවක්, බමුණු කාන්තාවක් හෝ රාජකුමාරිකාවක් බැඳගත්තට පස්සේ ඒ අම්මන්ඩිට බෑ හැමතැනම ඉන්න. එයාට සුදු මේ පතිකුලේ සකස් කරලා දෙන එක බැඳපු එකාගේ වැඩි. කාලකන්ණියට ඒක තේරෙන්නේ නැහැ. බුගින උඹ කුඹුරු කියලා බෙගු බහලා කුඹුරු කොටපන්කෝ මොකද උඹට තියෙනවා මට වගේ අතපය හතර තියෙනවානේ. ඔය කියලා බට්ටියක් අය උරු දාන කියලා බට්ටිය බඩු ටික විකුණන්න වරෙක්කෝ කියලා. කුලකාන්තාවට කරන්න බෑනේ. කුලකාන්තාවට ඒ අරසාව දෙන්න පුරුෂයා දැනගන්න ඕනේ. ඒ වගේ සුකුමාරයි මුලදී සතිය. සතියට පරිසරය දෙන්න තම තමන්ගේ නැන ප්‍රමණය දැනගන්න කියන එකයි තියෙන්නේ. අටමාරනේ. ඒක තාපයක් පැභාගයක් විතර තියෙනවා. අපේ විරුද්ධ සාකච්ඡාවට. අද මෙල්බන් වල කට්ටිය දන්නේ නැහැ කරනවා කියලා ඒ නිසා සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මම ආර්දනා කරනවා සභාවට විවිධ සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශන ප්‍රශ්න යෝජනා චෝදනා ඉදිරිපත් කරන්නයි කියන්නේ. විශේෂ කොට ගන්න කාරණා තියෙනවා දැන්. කයට ස්පර්ශයක් මෙතන මෙතන සකන නාසයේ නෙවෙයි ශරීරයේ ඉදිරි කොටස් ටිකට අනිත්‍යම සංකේතන හස්තයට පිළිතුරු මේ ශරීරය අනිත් කොටස් වලට යම් කිසි බාහිර ස්පර්ශයක් ලැබෙනකොට මම ගහන ගත්තොත් දැන් මෙතන පොඩි මේ සිමෙන්ති වාරය යනකොට ඒ දැනෙන තද ගතිය ඒ තද ගතිය සිමෙන්ති ඇත්තම සිමෙන්ති කියන තද ගතිය කියලා හිතුවොත් හිතුවහම ඒ තද ගතිය දිගටම තද ගතිය වශයෙන් පීඩාකාරී ගතිය වශයෙන් පවතිනවා. ඒකෝ මේක සිමෙන්තිය තද ගතිය නෙවෙයි මේ සිමෙන්තිය තද ගතිය වෙන්න පුළුවන්. ඒවා මේකම මගේ කයේ තියෙන තද ගතිය කියලා වෙනස් කරගත්තොත් කොහොමද තද ගතිය මේ නැති වෙන්න පටන් ගන්නවා. කන ගැටි විතරනාම වෙනවා ඉන්නවා ආය බූල් බට් එකක් පස් වෙනවා දැන් කුසෙන් කොටේ වන්නා කුසෙන් කොටේ වාදින කොට අර එනේ බූල් ගැටිය ඒක ඇඟේ තියෙන බුරුල් ගැටිය වශයෙන් ගත්තොත් ඒ බුරුල් ගැටිය වෙනස් කර කර පෙන්නන හැබැයි කුසෙන් කොටේ තියෙන බුරුල් ගැටිය කියලා හිතාගෙන ආත්ම පිටක් කරනම තද වෙලා අයිඩියා මාරු කරන්න වගේ තියෙනවා. ඒ හින්දා මේ මම අහන්නේ ඇත්තට මේ බාහිර පරිසරයෙන් මේ ඉදිරිපත් කරන දැන් රස්නේ සීතල ගතියට උනත් ඒකත් තද රස්න තියෙන ලාට මේ ෆෑන් එකක් දාගෙන තද රස්න ගතිය අසීචියොත් ඒ ඒ කවදාවත් ඒ රස්නෙමයි තියෙන්නේ හැබැයි රස්නේ රස්නේ වශයෙන් මූණ දුන්නොත් ඒක බාහිර රස්නේ ගැන අමතක කරලා මේක මගේ ඇගීම තියෙන එකක් මේ දෙක ළඟ අතුරට දාගත්තම අර බාහිර වෙලාවෙදී අර තරහ කියන හින්දාද දන්නේ කොහමරි ප්‍රශ්නෙම තියෙනවා. හැබැයි මේක මගේ ඇඟේ තියෙන එකක් නේ. බාහිරක හේතුවක් කියලා බතු පඩ වෙන්නේ. රත් වෙනවා, හීතල වෙනවා, ආයේ දෙක අතර අර ඉස්සක් තියෙනවා. ඒ වගේ මේ එහෙම විනාශ කරනවා. එහෙනම් මට මම හිතනවා මම මේ කඩේට කීය දැකපු නැති නිසා මේ කතා කරන්නේ. ඇත්තටම මේ ධාතු මම ධාතු වශයෙන් මෙනෙහි කරනකොට ඒ ධාතු පිටින් එනේ ඒ ධාතු ටික හේතු වුණාට සම්මත ඇතුලේ ටික ටිකට ටිකම තමයි වැඩ කරන්නේ. ඒකේ බුදුන්තය ලස්සන විස්තර කරනවා මම දන්නේ සෞත හතරක විතර තියෙනවා හොඳට තියෙනවා පේස කරන්දක සූත්‍රයේ මම හිතන්නේ මජ්ක්‍ධිමනිකායේ දෙවෙනි එක පටන් අරගන්නේ <clears throat> පේසට පේස කියලා කියන්නේ අසාරෝහක අස්වැලෙන් දෙක් මනුෂයා ඒකට අටසිල් සමාදන් වෙලා තියෙන බුදුරජාණන් ශ්‍රී ළඟට ඇවිල්ලා කන්දරක මම දන්නේ මොකක්ද කියලා සූත්‍රේ නම කන්දරක වෙන්නේ ඇවිල්ලා වන්දනා කරලා කියනවා මේ මාසන්ත අපි ගිය වසරේ හිටියට මම අට දිනම ළඟලා ඉන්නේ. ඔබ වහන්සේ වැඩියයි කියලා සන්තෝෂයි. මම ළඟ දෙන්න මොනවද දෙවන්නේ නැහැ. මේ අතෙන්ට කණ්ඩගෙන ආපු ආහාර ටිකක් තියෙනවා කියලා දෙන දෙනවා. අතන බුදුරජාණන් කියනවා මේ පුරුෂදාති හතර දිනක් ඉන්න කන්දරක මේ විස්තර වශයෙන් විස්තර කරලා බැලුවොත් ඒක ලොකු වාසියක් වෙනවා. ඒකට කියනවා නේ සාංශ මට නම් ඒක ආයෙ ඉන්න වෙලාවක් නැහැ. මට හොඳටම වැඩ ගොඩක් තියෙදි මං ආවේ මං යන්නම් කියලා. ඒ ගිය ගමන් ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා උපස්ථානට ආවට පස්සේ බුදුන්ස කියන මේ මනුස්සයා මේ බණ ටික අහන්න හිටනම් මෙතන සෝවන් වෙන්න තිබ්බේ. කියා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට ඒ එතෙන්ට එයා යන්න හදනවා නම් සරුවඥන් වහන්සේ ළඟට කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් හිටපන් මේ මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා හතර දෙනාගෙන කියන්න හදනවා කියනකොට අනේ සෝන්ස් අපි ගියන්න වැඩ කොටක් තියෙනවා ගිහිල්ලා ඉන්නම් කියලා යනවා. බුදුහාමුදුරුවෝ ඒක ආනන්ද හාමුදුරුවන්ට කියනවා. කියන්නේ බුදුහාමුදුරන්ට පුළුවන් නම් අරුගෙන් කලිසමේ කොණෙන් හරි අල්ලලා නතර කරනවනේ. පොඩ්ඩක් හිටපයියකෝ කියලා. ඒක කරන්න බෑ. කරන්න යන්නත් එපා. ඌට යන්න ඕන යන්න ඕන. ඊට පස්සේ හතර දෙනාගෙන කියනවා අත්තන්තප පරන්තප අත්තන්තප පරන්තප නේවත්තන්තප නව පරන්තප කියලා. එකක් කියනවා මේ මොකක් හැප්පුණත් ඒකේ තැවීමත් තපනයක් වෙහසක් තියෙන එක ඇතුලෙන් එන එකක් කියලා. දැන් මෙයා කියන්න හදන එක. එහෙම නැත්නම් කියනවා නෑ ඒක කොට්ටේ ප්‍රශ්නේ. මේ බාහිරේ කියලා. මේ පොළවේ ප්‍රශ්නේ. ධාතු බාහිර ධාතු නිසා තැවෙනවා. එහෙමද කියන ඇතුළට ගත්තොත් තැවෙනවා කියලා. ඊට පස්සේ මේ දෙකේ එකතු වෙන නිසා තැවෙනවා කියලා. මේ දෙකෙන් පරිබාහිරව තැවෙනවා කියලා. මොනවද කියන මේ හතරම වැරදි. හතරම අල්ලලා තියෙන Hindu කාරයෝ කලින් අල්ලන්න බෑ කියලා මුදේ පරිසම්පාද දේශනා කරනවා. ඒ කියන්නේ දැන් මට මේ අපි දින්නේ ගත්ත මේ හැන්දෙල මට බයිනවා. නැත්නම් ස්තුති කරනවා. එතකොට මට කිව්තේ ඔයා ওই බැන්නට මගේ වැරද්දට නේ බනින්නේ. මම බාරගත්තා නම් ඉවරනේ කිව්වොත් මම අත්තන්තප වෙනවා. ඇතුළත තැවෙනවා. ඒ මනුස්සයාගේ අත්‍යවරක් නැහැ කියලා. දැන් ස්තුති කරනවා. වා ස්තුති කරනකත් මට ස්තුති ලැබීත් එක් නෙවෙයි. මම එහෙම අපේ කියවන මෙයා වැඩක් නැහැ. එහෙම නැත්තම් එතකොට අත්තන්ත ඒ කියන්නේ ඇතුළත ගුණ නිසායි මේ මට ලාභ සත්කාර ප්‍රසන්නතා ලැබෙයි. දැන් ඉතින් මේ හාමුදුරන් හොඳ තේරුමක් තියෙන සමාජයේ ඉන්නකොට නරක නරක වශයෙන් ළඟින හොඳ හොඳ වශයෙන් මේ හාමුදුරන්ගේ ගුණයකට දාන්න පුළුවන්. හොඳ නරකද ඒතකොට බාහිත බාහිත පරන්තප. බාහිර ප්‍රශ්නයක්. නෑ අපි දෙන්න නිසාමයි මේ ಗುಣ නුවණ හොඳ නරක මතුවෙන කියන ඒත් වැරදි. අපි දෙන්න නැතුව ಗುಣක් නගුණයක් නෑ කියව ඒත් වැරදි. ඒක දැන් මේකට දෙන්න උත්තර නෑ නේ මේ උපසමන්ත කේන්ද්‍රී ගන්න ඕකට ඔය චොච්චර කිව්වත් කේන්ද්‍රී ගන්නවා ඇහෙනවනේ. හරි මට තේරෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ඇත්ත කතාව. ඒ විදිහට බුදුහාමර හතර පැත්තකට මේක කියන්නේ චතුස්කෝටික ප්‍රශ්න කියලා. එතකොට ඉස්සර තිබුණ ප්‍රශ්න විසඳන ක්‍රම. ඉතින් ඒකෙදි බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා පිටින් ඔන්න ඝන එකක් හැප්පෙනවා. ඝනයක් කියන පොළවේ වාඩි වෙලා. ඒකට මට රුස්සන්නේ නැහැ. ඉතින් මම දන්නවා ඒක යන්නෙම නැහැ දැන්. පොළොව යන්නගෙන මට ජීවත් වෙනවා. ඉතින් වෙන න්‍යාය ධර්මයකට දැම්මොත් මේක මේ ධාතු මනසිකාරයක් කියලා ගන්න පුළුවන් ගන්න බෑ. බාහිරේ දාලා ඉවරයි. ඒනොට ඇතුළත ගන්න පුළුවන්. ඒත් හරියන්නේ නැහැ. ඩ්‍රේන්ස් එක දාගන්න මේ ඇතුළත පිටත ඝණය අයියගම නලුගතිය ඇඟට දැනුණට පස්සේ ඇති වෙන ද්වේෂය තියෙනවනේ. ද්වේෂය මගේ ඝන ගතිය හෝ ඒක තියෙන මේක නෙමෙයි. ඒ නිසා ඒ වෙලාවේ මට ඇති වෙච්ච නදකින් කියන ගතිය මගේ. ඒක පටිච්ච සමුප්පන්නයි. ඒක දිහා බලපන් අර කොට් එක වඩලා ඉන්නලා මේක සැපයි. හුඟා කුණුත් තන කියනලා මේක සැපයි සාපේක්ෂව. දැන් ඝනේ ගත්තොත් කොට්ටේට වැඩිය හොඳ නැහැ. ඒ නිසා මේ මෙතන ගන්නේ ඝනය නෙවෙයි ඇතුළත පිටතට දාන්නේ. ඝනයක ගැටීම නිසා ඇතිවෙන නුරුස්නා ගතිය. එහෙම නැත්නම් කොට් එක වාඩි වෙනවා. හරි සනීපයි. එතකොට රුස්නා ගතියක් පහළ වෙනවා. එතකොට රුස්නා ගතියටයි ඒ වෙලාවේ හටගත්ත දේ දකින්න ඕනේ අපි ඒ වෙනුවට ඒකට හැප්පෙන්න ගත්ත ඝනකම හෝ සිසිල්කම ගත්තොත් පැටලෙන. ඒ නිසා ස්පර්ශයක් ඇති වෙන්නේ නාම රූප දෙක එකතු වෙන්න ඕනේ. එකතු වෙනකොට මේ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා අපිට. ඒ සංඥාව මම ඒ හැදියාව හැටියට ඝන දෙයට කැමති නෑ. මෙලෙක් දෙයට කැමති, සමහරට මෙලෙක් දෙයට කැමති නෑ, ඝන දෙයට කැමති. ඒක හේතුඵල ධර්මයක්. කොට්ටේවත් ඝනේවත් නෙවෙයි. ඉතින් ඒ නිසා බුදුසසුන මේක විග්‍රහ කරන්නේ එතන ඇති වෙන භෞතික වස්තු මත නෙවෙයි. ඒ භෞතික වස්තු මතට අපි ආරූඪ කරන නාම ධර්මයක් තියෙනවානේ සංඥාවක් තියෙනවානේ. මේක ඝන දෙයක් මේක සිසිල් දෙයක් කියලා අන්නේ ඝන බව සිසිල්කම සාපේක්ෂ දෙයක්. කණේට සාපේක්ෂව සිසිල හොඳයි. සිසිලට සාපේක්ෂව මෙලික් ගතිය, සිතිල ගතිය ඝනේ හොඳයි කියන එක තමයි පටිච්චසමුප්පාද කියලා ගන්න. එනිසා ඒ අත්තන්තප වහින්ත පරන්තප කියන වචනය සූත්‍ර හතරක පාවෙන කන්දරක සූත්‍රය තියෙනවා. අටක නාගරද කොහෙද තව සූත්‍රයක තියෙනවා. උන්වහන්සේ කතා කරලා කියනවා මිනිස්සු හැම වෙලාවෙම මේක දෙකට බෙදාගෙන එක්ක බාහිරට දානවා එක්ක ඇතුළට දානවා දෙන්නම අහුවෙලා. මේ කච්චායන හාමුදුරුවන්ට කතා කරලා කියනවා. මෙන්න මේ වගේ තමයි මිනිස්සු හැම වෙලාවෙම දෙකට බෙදලා එකට හොඳ දානවා එකට නරක දානවා. දාපු ගමන් අහුවෙලා. දෙක නෙමෙයි හතරට දාලා ගත්තත් ඔය ඇති වෙන මේ කිරේ ඇති වෙන ආකල්පය ගැන අපි සලකා බලන්න. මේකට මන අපාකල්ප මන අපාකල්ප හනවා ඒකනම් එතන එතන පහළ වෙන එක. ඒක මගේ හැදියාව හැටියට පහළ වෙන එක. ඒක පිටිතරම්පන්න මිස මේ හැප්පෙන ඝන පොළවේ ඝනකම හෝ කොට්ටෙමෙටකම නෙවෙයි ගන්නදී. ඒට ඇති වෙන දෙයට දාගන්න තරම් අපි තව පොඩ්ඩක් මූල ධර්ම දැනුම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නම් කිරීම හඳුනා ගැනීමද කිය තමයි ප්‍රශ්න තියෙන්නේ. හඳුනා ගන්නවා කියන්නේම නම් ගන්නවා කියන්නේම ඨාන කුසලතාවයක්. ඒක ස්ථාවර කිරීමක්. දැන් මම මේ කට්ටිය දැකලා දැන් මේ ආසුන් අඳුරගත්තා. අද මේ කට්ටිය මම මන් දන්නවා කියලා දැනගත්ත ගමන් මගේ ඇසුර එයාගෙත් එක්ක වැඩි වෙනවා. අනික කවුරුත් අඳුරන්නේ මෙයා තමයි මන් දන්නේ කියලා. ඒ විදිහට කොයි දේ හෝ කොයි දේ නමක් දැනගත්ත ගමන් අරමුණු කරපු ගමන් නිමිති කරපු ගමන් ඒකත් එක්ක ඇසුර වැඩි කරගන්න හදනවා. ඇසුර වැඩි වෙනවා. ඒක තමයි ටෙක්නික් එක. ඒ නිසා මොකකටවත් ඔය මට්ටමේදී හඳුනා ගැනීමක් නම් කිරීමක් මෙනෙහි කිරීමක් කරන්න එපා. එතකොට ඊගාවෙකට මේක තල්ලු කරගෙන යන්න පුළුවන්. ඊගාට මතුවෙන චිත්තක්ෂණයක තල්ලු කරගෙන යන්න පුළුවන්. අපි ඨාන කුසලතාවය වැඩි කෙරුවොත් ස්ථාවර කරගත්ත ගමන් ඊගාට එන අරමුණු පැත්තක තියෙද්දි මේකෙම හිත කොක්ක වදිනවා. ඒක විහිං කරගන්න දෙයක්. ඊගාට එන චිත්තක්ෂණයේ නොතබ තිබුණ චිත්තක්ෂණයේ තියෙන ආකල්ප ටිකට අරමුණු වලට නිමිති වලට කොක්ක ගහ ගන්න ගතියක් තියෙනවා. ඒක ඔක්ක ගැහුවොත් ඊගාට එන චිත්තක්ෂණයට ඊගාවට එන අරමුණට ඉඩ නැහැ. අපේක හිත පිරලා තියෙනවා. මේ ටෙක්නික් එකක් විදිහට මේක පාවිච්චි කරලා මුලදී නෙමෙයි කිරීම අපි කරනවා. නම් කිරීම කරනවා, අරමුණු කිරීම කරනවා. නමුත් විපස්සනාට වැඩනකොට ඒ ඔක්කොම අයින් වෙලා මේ මේකට කියන්නේ සන්තතිය කියලා. ඔය එනේ ඒකට යණ්ඩාරිනු. එනේදී ප්‍රවාහයට යණ්ඩාරිනු. ප්‍රවාහයට යණ්ඩාරින්න බෑ. ඉසල චිත්තක්ෂණේ මොකක් හරි තෝරලා තිබ්බා. නම් කළා තිබ්බනම්. අඳුනගෙන තිබ්බා. ඒ අඳුනගත්ත ගමන් ඊගා චිත්තක්ෂණ අපි විවෘත නැහැ. අපි අර පරණ චිත්තක්ෂණේ පුස්කකා ජීන ජීවත් වෙන්නේ. පුරාණේ වළඳනවා කියලා කියන්නේ. පුරාණේ වළඳනවා කියන්නේ කක්ක වළඳනවා කියන එක. ඉසාකාව දාන වෙනකොට මහාමණ්ඩේට බුදු කෙනෙක් කවුද කපින්න පාත ඇවිල්ලා තියෙනවා. ඒකට ඉතින් අර හමුතු හිටගෙන ඉන්නවා මේ මෙයා මිගාර මාතු ඒ මේ මිගාර මිගාර කැමැති නෑ දාන දෙනවට. ඒකට විසාකාව කියනවා අපේ ස්වාමීන් වහන්සේ එහා ගෙදරට වඩින්න මේ වෙලාවේ මගේ මාමා පුරාණේ වළඳන වෙලාව කියලා. <laughs> ලොක්කට තද වෙනවා. පුරාණ කියන්නේ කක්කවලට. කක්ක කියන්නේ පුරාණ කියන්නේ පෙර කරලා පින වළඳන්නේ නෙමෙයි. මේ වෙලාවේ පිනක් කරගන්නේ නැහැ. ඉතින් විසාකාව කියනවා මං කිව්වේ මෙහෙම මම කියන්නේ අලුත් පින් කරන්න ඕනේ. දැන් මේ පෙර පිනට තිබ්බ දානේ වළඳන සක දානයක් දෙන්න. ඒකට යන්නේ කියනවා මම මමනේ කියනවා උඹ දැනගනින් උඹ ලේලි මං කියන දේ ඉන්නවනේ පුරාණ කියලා කියන කක්කවලට. ඊට පස්සේ විසාකාව කියනවා මේ තීන්දුව කරන්න යන්න එපා. බමුණට දෙනෙක් ඇවිල්ලා හදිසියක් වුණා තීන්දුවක් ගන්න. ඊහාට දෙනාගෙන් අහලා කියන දයක් අහගන්නයි. නාඩ ගහන එනවා එනකොට බමුණට දෙයකොල්ල කතා කරලා කියනවා මේ මේ අදහස් කරන්න මේමය පෙරපින වැළඳුවාට අලුතෙන් පින් රැස් කරගන්න නැහැ කියලා ඊට පස්සේ බුද්ධ ධර්ම දානවා. ඊට පස්සේ තමයි අම්මේ ලේට මේ අම්මා කියලා වඳින්න පටන් අරගන්නේ. ඒ නිසා අපි අද ඉන්නේ පුරාණේ කකා. පෙරකල පින කකා ඉන්නවා. නමුත් ඉදිරියට කරගන්න දේ මේ නම් අපිට අපිට ඉදිරියපත් වෙන දේට දාන නම් වණන් වලින් තමයි ඒක තීන්දුවේ. ඒ නම් නම දානවා කියන්නේ මහුවෙලා. දාන්නේ හොඳ නරක දෙක එකතු කරලා. ඒ එකතු කිරීම තමයි උතන කියන්නේ ඇතුළට කියලා. ඒක ඇතුළට ගත්තර කමන්නේ. ඒක වැටෙනවා අවිද්‍යාවට තණ්හාවටයි. එහෙම නැතුව මේ මේ ඝන පොළවේ ස්වභාවයෙන්ම ද්වේෂ සහගතයි, කොට්ටේ ස්වභාවයෙන්ම තෘෂ්ණා සහගතයි කියලා ගන්නෑ. ඒ දේ වශයෙන් ඒව පිළිගන්නේ ගැටුමත් එක්ක ඒව පිළිගන්නේ අපි නම් කිරීම හරහා. අපි දෙන අගයන් ආඩම්බරෙන් තමයි. ඒ විදිහට ගත්තොත් අපි ධාතු මනසිකාරය නෙවෙයි තීන්දු කරන්නේ මේකේ ඇති වෙන මනාපමනාප දෙක හරහා. ඒ සඳහා ඇති වෙන මනාපමනාප දෙක හරහා තමයි මේ මනාපමනාප දෙක යනකොට සංස්කාර වලට වැඩි බාර වෙන්නේ. අපි ඒකේ පිහිටන ආකාරය තමයි වැඩි බාර වෙන්නේ. අවසර සයනස් ආන කුසලස කාණ කුසලතා අකාණ කුසලතා ගැන කතා කරන නිසා නම් දැන් අපි භාවනා කරගෙන යනකොට භාවනාවේදී අපිට ප්‍රකෘති ස්වභාවයක් ඇති වෙන සබයි සයනස ප්‍රකෘති කියලා කියන්නේ බොහොම ක්‍රමානුකූලව ජීවත් වෙන ස්වභාවයක් ඇති වෙනකොට හැඟීමක් ඇති වෙන සයනස ඇත්තටම පෙරකල දවසේ කියන්නේ මේ මේ මේ ජීවිතයෙන් පෙරකල දවසක් මට මේ ಗುಣ තිබ්බා කියන ගතිය සයනස. නමුත් එතන මොකක් හරි විකෘති ස්වභාවයක් ඉඳලා වැරදිලා දෙනවා සයනස. එතකොට මේ එතකොට යාර භාවනා කරලා කරලා යම් ප්‍රතිඵල ගන්නකොට අර අවස්ථාවේ මේ අවස්ථාවේ සම වෙනකොට සමහරවිට එතන සයනස එතකොට මේ මෙච්චර මේ කැප වෙලා භාවනා කරලා එතන එතනයි මෙතනයි සම වෙනකොට අතනදී වැරදුනේ ඇයි කියන කතාවක් මේ වර්ණගල තියෙන සයනස මේ ඉතින් බුදුසසුන් සඳහන් කරන්නේ ඉර පායන වලට මල උඩට ඇවිල්ලා තිබ්බොත් ඉර එළියට මල පිපෙනවා. මලට බෑ පිපෙන්න ඉර නැතුව. ඉරට බෑ පිපෙන්න මල නැතුව. මල වතුර යට තියෙනවා පිපෙන්නේ නැහැ. ඒ නිසා මල උඩට ආවට පස්සේ ඉර පෑවේ නැත්තම් පිපෙන්නේ නැහැ. ඒක එතකොට මල පිපීම සඳහා එතෙන් යන මල ඕජාව අරගෙන පොහට්ටුවක් ඇවිල්ලා වතුරින් වලට බලාපොරොත්තු වෙන ගතියක් ඕන. ඒකට ඉර පෑවේ නැත්තම් වෙන්නේ නැහැ. ඉර පෑවන දෙක එකතු වෙනවා කියන එක මලේම ගුණයකුත් නෙමෙයි. ඒ වගේ තමයි දෙක තියෙන. ඒ වගේම හැම බීජකම සජීවීතාවය කියලා එකක් තියෙනවා. බයබිලිටි. බයිබල්. වතුර වැටෙන්නේ නැති වුණොත් කණු කැපෙන්නේ නැහැ. ඇටේ පිපිලා එන්නේ නැහැ. ඒ නිසා මේ පිටරට තියාගෙන වී වල පැලවීමේ ශක්තිය තියෙනවා. ඒ විභව ශක්තිය තියෙනවා. මොකද චාලක ශක්තියක් වඩටපත් වෙලා නැහැ. ඒකපත් වෙන්නේ ඒකට අදාළ මිහි යෝජා පෘථිවි යෝජාව ලැබෙන්න ඕන. පෘථිවි යෝජාව ලැබෙන්නේ නැතුව මල කණු කැපුණොත් ඊට පස්සේ පැලේ ජීවත් වෙන්න වතුර නැහැනේ. වතුර වහින පරිසරයේ විතරයි මුල්ලා දින්නේ. කණු කැපෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍ය පරිසරය නැතුව බියට වියට පුපුරන්නේ. කිකිලි බිත්තරේ පැටිය කොච්චර අතිලි මෝරලා ගියත් කිකිලි කඩන්නේ නැහැ. පැටියම කඩාගෙන එන්න ඕනේ. පැටියා කඩන්නේ හොඳටම ඇතුලේ තියෙන වැඩ ටික ඉවරුනාට පස්සේ. ඉතින් ඒ වෙලාවට ඒ කඩන කැඩිල්ල ඇතුළට හට ගන්න ඥානකින් තමයි සිද්ධ වෙන්නේ. කවුරක්වත් ඇවිල්ලා අපිව නිවන් දක්වන්න බෑ. ඒතර ප්‍රඥාව තියෙනවා තමයි පිපෙන්න වෙලා නැහැ තාම. කට කඩෙන්න වෙලාමදී. එතකන් ඉන්න ඕන. එතෙන්ට එනකොටම ඒ කට කඩන්න ඕන පරිසරය හැදෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. කිකිලි පැටියගේ මේ පොර කට එනවලු හරියටම කට තියෙනවලු. මොකද උඩත් එනවලු කටට. ඉතින් මුට එනවා තමල අයින් එකයි තියෙන ඔන්න ඔන්න මගුලක් වෙච්චාවයි කියලා ඌ තමලු තමල අනින්නේ. කිකිලි කවදාවත් කඩන්නේ නැහැ. ඉතින් එතන තියෙනවා ස්වභාව සිද්ධිය. පරිසරයේ මෝරණකම් ඉන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා කෑවොත් අමුමම කන්න වෙන්නේ. ඒ කියන්නේ අපි කෙල්ලෙකුට ආදරය ප්‍රකාශ කරාට ඒ කෙල්ලගේ පැත්තෙන් අපිට අනුමැතිය එන්නේ නැතුව තනිමතේට කරන ගියාට දීගේ හරියන්නේ නැහැ. කෙල්ල සුකුමාරයි. ඒ වුණාට කරගන්න දෙයක් නැහැ. මම කියනකොට තෝ එන්න ඕනේ. මම තෝ උස්සනවා කියලා ගිනිච්චර මොනව කරන්නේ? ඒදී හරියන්නේ. ඉතින් අපි ඒ කෙල්ලට දෙපහසුකම් දෙන්න ඕනේ හිත මේ බහ දෙනකම්. බහ දෙනවයි කියලා එකක් තියෙනවානේ. ඉතින් හැම සත්ත්ව මේ මේකමම පක්ෂිය පිරිමිසතා ඒ ස්ත්‍රී සතාට ගැළපෙන විදිහට පරිසරය සකස් කරනවා. සකස් කරලා නටනටා ඉන්නවා. ඊටකොට එතෙන්ට එනවා ගෑනු අය. ඇවිල්ලා එකියක් හා කියනවා. ඉතින් අපි කැමති අපි කැමතිල ඔන්න නටුවම පටන් ගන්නවා. ඉතින් ඒ අපිට වෙලා තියෙන්නේ එහෙන් දෙන්නේ ඉස්සලා ගණ්ඩා හදනවා. ආදරේ උදුරලා ගන්න බෑ. ඔය පොඩි ළමයිගේ වැඩිට ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ සතිපන්සලේ හැමෝටම පොඩි ළමයික වැඩ කරන්න බෑ. වැඩ කරන ගත්තට පස්සේ අම්මට ඊර්ෂ්‍යා හිතෙනවා. අම්මට තාත්තට ඊර්ෂ්‍යා හිතෙනවා සතිපන්සලේ ටීචර් කී ගමන් අර ළමයි පුදුම විවෘත වීමක් කරනවා. ගෙදර ගියාම කතා කරන්න තිබුණා. අම්මට තාත්තට හොස්ස රොස්ස දාගෙන ලුින්නේ. පොඩි ළමයි මේ දාම්පාසල මේ සතිපන්සලට ගිය ගමන් ඉනවා නටලා කවි කියලා කමතහම් වාර්තා දීලා වැඩ කරන හැටි බලනකොට පේනවා වෙනම කතාවක්. يعني පොඩි ළමයෙක් දිනා ගන්නවා, කෙල්ලෙක් හිත ගන්නවා, නැත්නම් අපි භාවනාවට කෙනෙක් නැවෙනවා කියන එක ලොකු සංසි කියලා කවදාවත් නමන්න යන්න එපා. මේ මහා භයානක දෙයක් කවුරු හරි මේ නැති කෙනෙකුට මේ භාවනාව ගන්නට හදන එක. එයාම ආවට පස්සේ උට කණ්ඩ ගල මොකටද යකෝ හෙරවරි අන්නේම කියලා ගත්තා. අන්න වැඩේ ෂුවර්. එතකොට වෙන්නේ කාගෙන ඉතින් අඬාගෙන වැටිගෙන ඉතින් ගැලපෙන්නේ නැහැ වන්දිතකේදී කාලේ ihe කඩ වැටෙන ගැලපෙන්නේ නැහැ. ඒක තමයි සෙන්කමයි. ඒ නිසා මේ පරිසරය තීරුම් අරගන්න ඕනේ. ඒ පරිසරය අපේ පරිහා පාලනයෙන් තොරයි. හැබැයි පරිසරය ලැබෙනකන් අපි තල්ලුව දාගෙන ඉන්න ඕනේ. يعني භාවනා පැත්තෙන් පිළිලා බලාගෙන ඉන්නවා. අවශ්‍යතාවය එනකොට වෙයි. ඒ නිසා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ගියොත් ඇයි මෙච්චර මම මහන්සුනේ අයියේ පැත්තෙන් මට මේ අවශ්‍ය දේ ලැබුණ නැත්te කියලා අපි බලාපොරොත්තු සුන්. ඒකට මේ පැත්තට අපි ආත්මයක් දෙන්න හදනවා. ඒ පුළුවන්කම තියේදී මාව නිවන් දැක්කේ නැහැ කියලා. එහෙම ආත්මයක් දීපු ගමන් <clears throat> මූලධර්ම වලට විරුද්ධව යනවා. මේ පන්දිසාන්දි බොහොම ලස්සන දෙයක කතා කරනවා. බසීරසියක් හේතු සම්පාදනය කරපන්. බින්කේල ඵලාපේක්ෂාව නැති කරව හිටපන්. පුරීම හේතු සම්පාදනය කරපන් ඵලපේක්ෂාවෙන් තොර. ඒක අමනුස්සයිනේ. කරන්න තියෙන උපරිමයක් කරන්න ඕනේ 180 නෙවෙයි 170 නෙවෙයි 150 නෙවෙයි උපරිම කරපන් කරලා බලාපොරොත්තු නැතුව ඉන්න. ඉතින් ඒක තමයි අම්පිටි රාහුල හඳුර කියන්නේ එහෙම මහානකම කරන්නත් රහත් වෙලා ඉන්න ඕනේ. <laughs> පැවිදිලා ඉවර වෙලා පැවිද්ද හරියට කරන්නත් රහත් වෙලා ඉන්න ඕනේ. ඒ තරම්ම මේකේ ප්‍රෙස්ටිජ් එක තියෙන කරනවා උපරිම කරන මොන දිහා බලන්නේ මේ කරන්නේ. මොන දිහා බලන්න කරන්න ඕන අම්මා අප්පාට කරනවට වැඩිය කරනවා. හැබැයි කවදාකවත් මොකද බලාපොරොත්තු වෙන්නේ. එතකොට මං කියන නිවන් දකින්න ඕනේ එයාට අය වෙනම මේක බලලා නිවන් දකින්න ඕනේ මේ ප්‍රතිපදාවම පේනවා මේක සාමාන්‍ය manussත්වයේ ඔසවා තබන වැඩක් තියෙන. කිසියම් පලාපේක්ෂාවකින් තොරව උපරිමයේ කරපන්. කරන්න බෑ. කරන්න බැරි තණ්හාමාන දිට්ඨි නිසා. අපිට හිතෙනවා ඔය යක්කෝවා කරලිවලා අපිට පාච්චල් කරાવી ඔය නිකන් නෝන්ජලෙක් වගේ වැඩ කරනවා කියලා ඊයම කරලා බෑ. ඒ මාන්නේ නෝ නැත්තම් දිට්ඨිය කියන එහෙම කරලා කොයිද? මගේ නමවත් අඩු ගන්න එක ලියෙවෙන්න ඕනේ. නැත්නම් තණ්හාවක් එනවා මම මෙච්චර කරපුවාට තෑගි දීපා. මම ඉතුටි කරන්න. හෙට්ටු කරනවා. ඒ තුන අපි ළඟ තියෙන ෂටමායාවී ගති. ඒව නැති වෙන්නේ නැති වෙනවනම් ඒකෙත් ලැබෙන දායාදය තමයි නිවන් නොදැක්කට දැක්කා වගේ තමයි. යා දන්නව ෂුවර් මේ පාර. ඉතින් ඒක බලාපොරොත්තු වෙන්න එපා දුසින් ගණන් වලින්. දුසින් ගණන් වලින් බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකේ කෙරුවට තාමත්ම කලාතුරකින් විතර මේ ගුණේ පිහිටන්නේ. මේක තියෙන්නේ තේරවාදේ විතරයි. ඔය කිසිම ආගමක නැහැ. හැමතැනම තියෙන නැති ಗುಣ කියාපාන අඳුරයක්. ඒක හොඳයි. ඒක නිසා ඒ කට්ටියට වැඩ දිනවනේ. අපි ඒගොල්ලන්ට වැඩේ කරන්න යන දෙනවා. අපි කරන්න තියෙන උපරිමේ කරනවා. මොකද අපි දැකලා තියෙනවානේ ගුරුවරු. උපරිමේ අපිට උදව් කරනකොට ප්‍රමාණ කරලා නෙවෙයි උදව් කරේ. ඒ නිසා ඊගාවට එනවා සර් උදව් කරපන්. ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතුව. එතකොට මේ මල පිප්පුණට ඉර පායන එක අපෙන් පරිබාහිර අපේ පරිබාහිරයි. බුදු කෙනෙකුට මේ ඕන වෙලාවට බුදු වෙන්න බෑ. ඒක වේසාක නැගතෙන්න ඕනේ. උප්පත්ති සිද්ධ වෙන්නේ වෙලාවට බුදු වීම සිද්ධ වෙන්නේ වෙලාවට පිරුණම් පාන්නේ වෙලාවට. බුදුරජාණන් එකත් බලන්න යන්නේ නැහැ. දැන්සේ දන්නවා මේ තුමේද තාපස කාලේ ඉඳලාම වැඩේ සිද්ධ වුණේ වේසාක පොන්නමේ දවසට. එදාට එනකන් කවුරු ඇවිල්ලා කිව්වට පොඩ්ඩක් ඉක්මන් කරලා යන්න කෝච්චිය යනවා ඒ නිසා හදිසි දුවගෙන යන්න නෑ කමන්නේ. හදිසි නම් බාප්පා යන්න මං හිමීට එන්නම්. ඒ ඉන්නේ මොකද බුදුන්සේ දන්නවා මේ කාලේ මෝරන්න ඕන කියලා. ඒක අද මිනිස්සු ගාව නෑ. අද මේසුන් තියෙන ක්ෂණික ඉන්දියාව මම 18 මාසෙ පොල් 18 මාසෙ පොස් ඉක්මන් කොස්නේ ඒ ඉක්මනට මැරලා යනවා මම ඔක්කොම කරලා කන හැම එකක්ම තියෙන කට්ටිය ඉක්මනට මැරලා යනවා ඔය ලෙඩක් ආවත් ඉවසන්න ඒ ලෙඩේ එන්නේ පණිවිඩයක් දෙන්න ඒක යටපත් කෙරුවොත් ඊට පස්සේ ඉතින් පණිවිඩ දුන්නේ නැහනේ පයින් කාර්යය ගිහිල්ලා ලෙඩි කාව්‍ය ඉන්දියාවේ මේ අල්ලපු ගෙදර මිනිසුන් ලෙඩ වෙන්න නෙවෙයි තෝ කාව්‍යය අපි පොඩි අක කියනවා ඒ කාලේ පොඩි කාලේ පොඩි උන්ට හෙම්බි දැන ඌ සෙම ටික තේරම කනවා. හරි අපිරියයි කියනකොට. පෙරේර තිබුණ මේ මේ මයින්ඩ්ෆුල් මැගසින් එක ඒක ස්ටඩි කරලා. පොඩි පොඩි කාලේ ඌට හම්බෙන්න සෙම ටික ඌ එළියට දාන්න ඕන දොඩක් ගා කියලා දාන. ඒකේ ගුණයක් තියෙනවා. පොඩි අක ඉන්න කාලේ කියන්නේ ඌට ඕනේ නෑ ඌ අපිට ලොකු නඩසක් කන්නත් බෑනේ. මේ කන්දරපන් කියලා. අපිට අප්පිරියයි. බලයිනුට අප්පිරියයි. ඒ වගේ ඒ ඒ වෙලාවට ඒ වැඩේ කරන එක ඔය අපි හිතන මේ ලෝකේ සම්මත මට්ටමන නෙවෙයි වැඩේ හිතේ. ඒ නිසා ඊට පායනකම් හිටපන්. මල පිපුරට ඊට පායන්නේ නැහැ. ඊට පායනකම් මල පිපෙන්නේ නැහැ. ඒ නිසා උඩට වෙලා හිටපන්. ඒ ඉවසීම නෑ. ඒ ඉවසීම තමයි අන්තිමටම කියන්නේ මේ තමග්ගාණ තිතික්ඛා මොන තිතික්ඛා කියලා තියෙන්නේ සබපවසකරණ ගාථාවේ කන්ති පරමං තපෝතිතික්කා. ඉවසීම පරම සැපයයි තිතික්ෂාව නම් කියලා කියනවා. තිතික්ෂා කියන්නේ ඔක් කමෙන්ට් කරන තේ උපරිමේ කරලා ප්‍රතිඵල මොනම ලකුණක්වත් පේන්නේ නැහැ. ඉල්ලන්න එපා කැතයි. ගේමට කැතයි. මෙච්චර ඔබ මහන්සිලා කරපු දෙයට ප්‍රතිඵල ඉල්ලුවා නම් ගේමට කැතයි. ක්‍රමේ හරිනම් ප්‍රතිඵල ඉන්න ඕනේ. ඒක තමයි ධර්මයේ. ඒක තමයි සත්‍ය ඒකායනෝ අයම්බික වීමක්. සම්මන් මිත්‍ර භාවනා කරා ඒ මට සෝවන්න නැත්තේ මට මේ අර්ග නැති වුණා කියන හරිම කැතයි ඔබ කරපු ටික තේරම අසුචි වලකට වැටෙන්නේ කරපන් කරපන හිටපන් ඒකෙදි මම දැක්ක ඥානාරාම ස්වාමීන් පණ්ඩිත ස්වාමීන් බුරුමේ ඇත්තු දෙන්නෙක් වගේ හිතා ගන්න බැරි සේවයක් කරනවා හැබැයි දසම ස්ථානෙකවත් අපේක්ෂාවක් නැහැ කියලා තියෙන්නේ ඒ ස්වාමීන් ශාසන වැඩ කරනවා බාලබඩු ගන්න එපා වමතින් කරන්න එපා. උප්පරීමෙන් කරපන්. හැබැයි සාදු කියලාවත් අපේක්ෂා කරන්නත් එපා. ඒ වෙසු සාදු කියලාවත් අපේක්ෂා කරන්න එපා. ඒක කැතයි. අපිට ආපු પરම්පරාව ඊට වැඩිය උතුම් પરම්පරාවක් උපරීමේ කරපන්. 100 100ක් හේතු සම්පාදනය කරපන්. ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂා කරුවම ආර්ථික විද්‍යාවට වැටෙන්නේ. ඉල්ලුම සැපයන්ට ගේමට කතා. ඒ නිසා මනලද පුතේ කිරි දුන්නේ මානුබට කියලා අම්මා අම්මට හිතෙනවනේ. වී වී වී කොත්තුව මයින්කොට. බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙට මනලා වී පතක් දුන්නයි මල්ලකට. ගන්දෝ නොගන්දෝ කියලා හිතුනේ මට. මනලද පුතේ කිරි දුන්නේ මානුබට කියලා අම්මා කියනවා. ඒ වගේ මේ මේ පොත්වල තියෙනවා කියවන්න පොත ඔක්කොම කියවේ නැතුනට කමන්නේ. මේ කිසිම තැනක හිමිකම් ඇවිදී නැත. වෙන ඕන පොතක් අරගන්න හිමිකම් ඇවිදියා. කිසි තැනක වරණ කාටවත් අයිතිවාසිකමක් තියෙන ලෝකේ තියෙන උතුම්ම පොත. හැමදේම තියෙන පොත. හිමිකම් ඇවිදලා නැහැ. ඕනම කෙනෙකුට ඕනම කොටසක් උපුටා ගන්න පුළුවන්. මේ ඊට බාල පොත් හැම එකෙම ලියලා තිනවා කොටසක් හරි උපුටා ගත්තොත් උපුටා ගත්තොත් නඩු. ෆොටෝකෝපියක් ගත්තත් නඩු. මේ තියෙන එකක් අය එකයි. <laughs> එහෙම කියලා තියෙන පොතක මොනවක්වත් ගන්න එපා. මෙන්න බඩු. මැනලා නෙවෙයි බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ අපිට කොහෙද අයිතිවාසිකම් කියන්නේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා මෙච්චර වැඩක් කරලා තපස්සක් අපෝ මට නෑ තාම ධ්‍යාන භාවනාවක් ලැබිලා කියලා කාට කියන්නේ ඒ නිසා අපි අපි වැඩ කරන්නේ නැහැ කියලා මම කවදාකවත් කියන්නේ නැහැ අපිට තියෙන තුච්ච පාහර කුප්ප ගතිය තමයි බලාපොරොත්තු වෙන්නේ සමාසසන සාකච්ඡා දෙකක් දින අටක් අපේ වෙලා ඉඳලා තව සතියක් ඉඳලා ඉඳලා වහන්සේගේ හ්ම් දින 8ක් 4 වෙලා හිටියා සායනල තාපත්තියක් ඉන්න අවසර ඉඳලා වුණා මේ නිරෝධත්වයක් නැත්තම් කාට හරි මොනවාරි කෙනෙක්මක් වෙලා පිළිවීමට අහුම්කම් ලැබෙනවා කායික දාගෙන ඉන්නකොට ඒ පටවි සංඥා හෝ ඒ කරේ කීපාට ඒ සංඥාවෙන් ඉස්සරම මේ සංඥාවතෙන් ලකුණක් තියෙනවා. ඒ ලකුණ හඳුනගත්තොත් ඒ ඒ ලකුණු අඳුරගෙන සාකල් සන්නස මේ කොහොමද පටි සංඥාවක් පටි ව්‍යාපෝ තේජෝ වායක බෙදන්නේ නැහැ. එතකොට සංඥා ගොඩක් විතරක් තියෙනවා. ඒකේ එතකොට පැටලෙන ගැටියක් තියෙනවා මේ ඇත්තටම මේ මේ පටි ව්‍යාපෝ තේජෝ වායක කියලා ආකාශයේ පටි වෙන කරලා තිබ්බට තියෙන්නේ එකයි වගේ. එකයි වගේ නේ එකයි. කියන්නේ සංඥාවක්. ඒ එතකොට ඒක ගැන සැකයක් තියෙනවා. ඒකට හේතුව සූදානම් ශරීරය. අපි යන්න ඉස්සෙල්ලාම දන්නවා නම් ආපු මොන දෙයට හරි නමක් දෙන්න ඉස්සෙල්ලා ප්‍රകൃතියක් තියෙනවා. ඊට පස්සේ තමයි නම දෙන්නේ. නම දෙන්නේ කක්ක හිතෙන් නම දෙන්නේ. ප්‍රകൃතියක් තියෙන ප්‍රകൃති ශක්ති කියලා කියන්නේ ඒකට. ඒ ශක්තිය වලට තමයි පස් ආකාරයට කැඩෙන්න පුළුවන්. පට වියාපෝ තේජෝ ආකාශ. ගැප් ඒ නම දාපු ගමන් කක්ක වෙලා ඉවරයි. පටවි ආපෝ තේජෝ වායෝ පටවි ආකාශ. ওই පහ කියලා කියන්නේ කෙලෙසිච්ච හිත. ඒ වෙනකොට ಜಾති හොඳ නරක ඔක්කොම පැටලෙන්නේ. ඒ ඔක්කොම වෙන්නේ ඉතින් මේ ශක්තියදී තියෙන්නේ. අපි සූදානම් ශරීරය කියන ශක්ති වශයෙන්ම අල්ලන්න පුළුවන්. එයාට නම දානවා නම් දාන්න පුළුවන්. හැබැයි දැනගෙන දාන්නේ මේ ඛණ්ඩෝණ තමයි කවරුගා තලගුවා කරන්නේ. අපි සිංහල කියපනක් තියෙනවනේ ඛණ්ඩෝණ වෙනකොට කවරුගා තලගුවා කරගන්න. ඒ ඔක්කොම තමයි අපි ෂටගති මායාවි ගති කියන්නේ. ඒකට උත්තරේ තමයි අප්‍රමාදී. සූදානම් ශරීරය කියලා කියන්නේ ඔය මේ බාලදක්ෂින කවදාවත් කරදරෙන්නේ නැහැ නේ. මොකද ඒ කට්ටියක පළවෙනිම එක තමයි බාලදක්ෂ ව්‍යාපාරේ පළවෙනිම මේ ආත්මෝපදේශ තමයි සූදානම් ශරීරය. සූදානම් ශරීරය එනවා නම් ලෙඩවල තියෙනවා. ලෙඩවලට විවිධ නම් තියෙනවානේ. සූදානම් ශරීරයේ ඉඳලා කවුරු හරි උණු වතුරයි ලුණු වතුරයි පාවිච්චි කරනවා කිසිම ලෙඩක් එන්නේ නැහැ. ඉතින් පහුනොත් තමයි විස බීජ බවටපත් වෙලා රෝගයක් බවටපත් වෙන්නේ. රෝග මූල බීජ ඕනම දෙයක් උණු වතුරේ උණු වතුරේ සනීප කරන්න පුළුවන්. පහ වුණොත් ඉතින් දොස්තරලා ගිහිල්ලා ස්පිරිතාලේ ගිහිල්ලා තියටර් එකවත් කරන්න බෑ. පොඩි කාලෙම කඩපන්. ඒක කරන්නේ නැතුව ඒ කියන්නේ කඩන්න පුළුවන් වෙලාවයි නියපොත්තෙන් කඩන්න වෙන්නේ නැතුව නැත්තම් යනකොටම සූදානම් ශරීරෙ නැතුව ගියොත් හුඟා ටෙක්නික් ඕන කරන භාවනාව. ඉස්සරහට යනකොට යනකොට වෙන්නේ දන්නා මේ ලෝකෙ මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ ඔක්කොම කක්කා. ඔක්කොම තියෙන දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය ගෑණි ගෑණි නම් හොටු ගෑණි වෙච්චාම මොකෝ කැහි ගෑණි වෙච්චාම මොකෝ දෙකම එකනේ. සූදානම් ශරීරයෙන් ගියොත් ඒ මූල ශක්තිය පටවියාපෝ තේජ වෙන්නේ ඉස්සලා මූලික தත්ත්වය අහු වෙනවා. සක්මන් කරනකොට <clears throat> අපි හැරෙන තැනදී හිත පිට යන්න තියෙනවා කියලා දැනගෙන ගියොත් අපිට කවුරු හරි එන සුද දකින්නකොටම දන්නවා දැන් කකුල නෙමෙයි හිත තියෙන ඇහි සුද ගෑණියෙක්ද මිනිහෙක්ද කියලා දැනගන්න ඉස්සරලා සුද දකින්න පමණින් අපිට පුළුවන් වෙනවා ඔන්න පුතේ වැටපැන්නා ගේල් කන වැට පැන්න හොරාට ඉස්සල්ලා. මේ අපි කතාවක් තියෙනවා මම ওই සුද්ද දැක්ක මන් දන්නේ ගෑනිද විනිහද කියලා කියලා කතාවක් තියෙනවා. සුද්දක් මන් දැක්කා එනේ හොල්මන දැක්කා මං ඊට යට ගියේ නැහැ. මං එතකොටම හරවල අපව ගත්තා. ඊට පස්සේ ගියොත් තමයි ගෑනිද මිනිහද කියලා අහුවෙන්නේ. අහු වුණොත් ඊට පස්සේ තිය අමාරු වෙඩි. ඊට පස්සේ ගෑනිත් මං දන්න කෙනෙක් නම් මං වෙතට නම් එන්නේ පිළිමද හිතෙන් නම් එන්නේ බාහක්මන් කරන බව මතක නැති වෙනවා. ඒ නිසා ඕනෙම දෙයක මුලින් ඇල්ලුවොත් ඒකේ නියපොත්තෙන් ගණන් තියෙන ගතිය වැඩි. ඒක අප්‍රමාදයට දාන එක සතියේට බොහෝම ආධාර කාර්යයක්. නිසා සතිය අප්‍රමාද දෙක ළඟ ළඟ වැඩ කරනවා. ඉස්සරහට යන්න යන්න සතිය දෙයක් වෙලා වැරදිලා පමා වෙන්න දෙන්නේ නැතුව වැරදිනකොටම දැනුවත් කරනවා. අවදි කරනවා. එතකොට ඒ වෙලාවේදී ඇත්තට මුකුත් කරන්න ඕනෙත් නැහැ. බයටම ලෙඩ ලෙඩ රෝගද කරදරද නැතුව යන්න පටන් අර ගන්නවා. ඒ රජ කෙනෙක් හිටියලු කවි ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඒ රජුරණ කවි මතකෙ හිටින්නේ නැතු ඒක කවියක් කියලා දුන්නේ එක පදයයිලු ඒක විතරලු මතක තියෙන්නේ. කරගලක ගායන වාමම නොදනින්දෝ කරගලක ගායන වාමම නොදනින්දෝ කරගලක ගායන වාමම නොදනින්දෝ කරගලක ගායන ඒ හතරේ පද හතරටම එකමලු කියන්නේ. මේ සක්මන් කර කර මේ ආමුදුර මේක කියනවලු. කරගලක ගායනවම නොදනින්දෝ කියන්නේ කරගල ගන්නවා කියලා කියන්නේ දලිපිය ගන්නවට. එතකොට කර්ණවැය මෙයාට මේ එනකම් මේ රජුරෝ ඉන්නේ කර්ණ වෑමේ ඇවිල්ලා ගන්නවා ගල. ඊට ඉස්සෙල් දවසේ මෝට රුපියල් ලක්ෂයක් දෙන්නම් කියලා බෙල්ලෙන් කපපන් කියලා සල්ලි දීලා තියෙන රජුරුවන්ගේ. අද අද රජුරුවන්ගේ ඉස බාන වෙලාවේ බෙල්ලෙම ඇදපන්. දැන් ඌ කරගල ගන්නවා. ඒතු රජුරෝ කියනවා කරකල කකා එනවා මම නොදනින්දෝ කරකල කකා අරුවට බඩ දාලා බඩ යන්න පටන් අරගත්තලු කරන නෑමියට ඇඳලා ඇඳලා කිව්වලු අනේ බුදුහාමුදුරනේ මට මට සමාව දෙන්න මට දෙල උදාහසර ලකුණක් තියලා ඊට පස්සේ රජුරු ගණන් ගන්න නැතුව කරවන හිට ඊට පස්සේ කිව්වලු ඔබ වහන්සේ දැනගෙන තමයි කිව්වේ කරකල කකා එනවා මම නොදනින්දෝ කියලා මට ඊට ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ බෙල්ලෙන් කපන්න අවසරයක් මායමතිකෙන් ලැබිලා හරිද? එතකොට මේ මිනිස්යාගේ පරිචිත්ත ඥාන ඥාන ඕනේ ඌම පරිචිත්ත ඥානනේ දීලා 50ක් දෙනවනේ. නැරදිලා කියවිච්ච කවිය. සාවතියෙන් ඉන්නවනම් ඔය කිසිම අපලයකට කිසිම දෝෂයකට කිසිම විස බීජයකට එන්න බෑ. ඒක පිළිගන්නේ නැතිකම තමයි පටන් ගන්නකොට කිව්වේ සතියේ ඔක සියල්ලට මුල අප්‍රමාදයේ සියල්ලට මුල කියලා තේරුම් ගත්ත මිනිස්සයා අපරාජිතයි හැම වෙලාවෙම ඉහළ යනවා. ඒ මිනිස්සු කියනවා අරක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලන්ගේ හිතවල තියෙනවනේ කසට. වෙන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ ජීවිතේ. මෙයාට කියන්න තියෙන්නේ එහෙම වෙන්න පුළුවන්. ආරසාවක් තියෙනවා. මේ මට විශ්වාසයක් නොකිය කියනවා. විශ්වාසයක් තියෙන මොකුත් වෙන්නේ නැහැ. වෙන්න බෑ. මොකද මට එහෙම න්‍යායපත්‍රයක් නැහැ. මම දන්නවා මේ ලෝකේ කවුරුවකටවත් කවුරක්වත් එන්නේ නැහැ Tamange වාසිය නැතුව. ඕනම කෙනෙක් කරන දේක් කරන තමයි ඉතින් කිව්වහමකෝ. යාළුවා නෝලුවා මොකක්වත් නැහැ කලින් කතා කරපුවාම හරිම ලේසි වැඩි. කරන්න බෑ අපේ භාෂාව හරිම චපලයි. අපි කතා කරන්නේම කවුරු හරි යාපු කරවන්න. යාපු වෙන්න. තහිට ගන්න. ඒ කරනකොටම සත්පුරුෂයාට තියෙන මේ මනුස්සයා අසුචිනේ. අවංකව කතා කරනවත් තේරෙන්නේ නැහැ කියන්නේ. හොඳයි හොඳයි හොඳයි හොඳයි. කරලා දාලා පැත්ත කරලා කරන එකයි නෝ. කෙලින්ම කතා කරනවා නම් ඔය පොඩි ළමෙන්ගේ තියෙන කතාවේ ඊරව කතා කරනවා වගේ නේ කියන එක නම් කියනවා ගොයියෝ. පොඩියෝන් එක වැඩ කරන්න ගියාම සතියේට මොකක්වත් නැ කියා කියන්න තියෙන දේ කෙලිම කියනවා. ඉවරයි. ගුරුවරයාත් ඉවරයි, අම්මා තාත්තත් ඉවරයි, සති සති පාසලේ මේ උපදේශකයාත් ඉවරයි. මොකාවත්ම අයින් කරන්නේ නැහැ. ඒ උන්ට හංගන්න දෙන්නේ නැහැ. එනිසා ඉන්නේ ඉස්සෙල්ලා තදගතිය මෙලෙගතිය ඔක්කොම ඉන්නේ එකම ශක්තියෙන්. ශක්ති මට්ටමේ දකින්න කියන හරිම අමාරුයි. ඒකට මමයා ඉඳලා බෑ. මමයා දිය වෙලා තියෙනවා. ඒකට පේනවා ඒක ඒක පටවියාපෝ තේජෝ වශයෙන් නම් කරලා ආකාශ වශයෙන් නම් කරනකොටම හිත කෙලසිලා ඉවරයි. ඒකත් ලොකු දෙයක්. ගෑනි මිනිහා කියනකට වැඩිය. අනිත් දවසේ පටවියාපෝ තේජෝ විස්තර වෙන්න ඉස්සලා මෙහෙම වහනේ මෙතනින් අල්ලුවා මොකද වෙන්නේ? මෙතනින් මෙතනින් පස්පොලකින් අල්ලනවට වැඩිය මෙතනින් අල්ලව පහම අහුවෙනවනේ. දැන් යෝන්සුමංස්කාරය කියන්නේ මේ වගේ තැන් වලින් එක එක අල්ලලා ඉඳලා පුරුදු වෙලා මෙතෙන් දැනට එකතු වෙලා මෙතනින් අල්ලනවා. ඒ ඔක්කොම ඔක්කොම නිකන් දිය වෙලා යනවා. ඒක තමයි ධර්ම ශක්තිය කියලා කියන්නේ. ධර්ම ශක්තිය යනකොට ඒ මනුස්සයා කියලා නෙවෙයි. හිතනවා ඔබ වහන්සේ නම් පරිචිත්ත විඥාන ඥානය ඇති කියලා. පරිචිත්ත විඥාන ඥානය නිකන් ඉන්නවට කියනවා නිකන් කරගල ගගා එනවාමම නොදනින්දු කරගල ගගා. එච්චරයි කියන්නේ. මතක තියෙන්නේ තේ කවිය විතරයි. ඒකට කර්ණවැමියා නිකම්ම යටත්. අපි මේ හිතනවා නෑ මෙයා මට හොඳයි මෙයා නරකයි අරකයි. එහෙම කරපු ගමන් ඉවරයි. ඒ නෑ ඔක්කොම එකයි. ආය ගන්නම මේකේ දෙයක් නෑ. කිසිම කිවිසුමක් ගහගන්න තරම් කිසි කෙනෙක් නෑ. ඒක දුක අවබෝධ කරගන්න මේ ඔක්කොම තියෙනවා. වෙන මොකක්වත් නෙවෙයි අවබෝධ කරන දුක. අපි ඔක්කොම අවදි කරලා ඉවරලා මෙයත් එක්ක අතුරු පාත්‍රන කියලා එක්කෙනෙක් වෙන් කරන්න බෑ. ඒකත් දුකටම වැටෙනවා. ඉතින් එතකොට බුද්ධහමකට බයිනෝ හරියට නාස්තික වාදයි කියලා. අකිරිය වාදයි, අසුබයි. කිසිම දෙයක හොඳක් දකින්නේ නැහැ. ඉතින් බුදුහාම කියන හොඳක් දැකපු ගිය ඔක්කොම අමාරු වෙట్లా ඉන්නවනම් මොකක් හරි අල්ලලා ඉතින් ඒක දැනගෙන කටයුතු කරපුවා ඉතින් බැන්නයි කියලා කරන්න දෙයක් නැහැ. මම කොයි වෙලාවෙත් පොල් තෙල් ටිකක් ගාගෙන ඉන්නේ. දන්නව නැත ගාවොත් කොහොල් ඇත ගන්න වෙන්නේ. පොල් තෙල් ටිකක් ගාගෙන ඉන්නේ. ඒක නිසා ඔය ක්‍රියාවලියේ ඒ වස්තුවට ආරූඪ කරාට ඒ වස්තුවේ විපරිණාමය තුලින් අපේ හිතේ විපරිණාමය දකින්න මොනවත් වෙන්නේ ඉස්සෙල්ලා හිතෙන් මොනම කෙලෙසයක්වත් අහු වෙන්නේ නැහැ. වස්තුව පටවියාපිත වලට බෙදුණා කියන්නේ හිත බෙදිලා. ඒකට අහු වෙනවා. ඊට මුල් අවස්ථාවේදී ගණිතන වෙන්න දෙන්න කියන තමයි යොන්සුමනසිකාරය කියන්නේ. හොඳයි අපිට එච්චර වෙලා තියෙන්නේ. එන ලකුණු දාගන්න මේ මොකේද මේ අපේ අතහම් පොතේ ඕකේ කිවෙන පිටුද කතා කරන්නේ. ආ මේ තමයි ළඟ තියෙන්නේ 360 වෙනි පිටු.